ඒක සංයුත්ත නිකායේ නිදාන වර්ගයට අයිති සූත්‍රයක් වටන සූත්‍රයක්. ඒ සූත්‍රයේදී කච්චාන බොත්ත ස්වාමීන් වහන්සේ සූත්‍රේ මාතෘකාව සහ ආරම්භය ආරම්භ දෙන්නේ ਸਰවචනංශේ වෙත පැමිණිලා වැඳලා নমස්කාර කරලා මේ සම්මාදිට්ඨි කියන පදේ විස්තර කර දීම සඳහා ආයාචනයක් තියෙන්නේ. එතනදී ਸਰවචන වහන්සේ මේ ශාසනයේ ඉන්න කෙනෙක් විදිහට මේ කච්චාන බොත්ත ස්වාමීන් වහන්සේට ලෝකයේ ඇති සාමාන්‍ය දර්ශනයේ වශයෙන් දෙපිලකට බෙදිලා දෙතෑවර වෙලා ගත කරන බවත් මේ සියල්ලම පවතින දේවල්ය කියලා එක කොටාශිකුත් මොනම දෙයක්වත් මෙව නැහැ මේ ඔක්කොම මනෝමයයි කියා ගන්නා වූ කොටාශිකුත් වශයෙන් ලෝකයේ දෙකට බෙදලා තියෙන බව සර්වඥාංශ ප්‍රකාශයක් කරනවා සබ්බං අත්ති සබ්බං නත්ති ආස්තික වාදේ සහ නාස්තික වාදේ කියලා මේකට කියනවා ඒක නිසා කිසි කෙනෙකුට ඒ වාදය ඔප්පු කරලීමට හෝ අනුන්ගේ පරවා පරප්පවාද දුර්ලීමට වෑයම් කරන කිසි කෙනෙකුට මේ සක්කාය දිට්ඨිය මේ මධ්‍යම ප්‍රතිපදා හෝ සම්මා දිට්ඨිය හෝ බලන්න වෙලාවක් ඉන්නේ නැහැ. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට ඒක අන්ත දෙක අතහැරීමෙන් තමයි මධ්‍ය ප්‍රතිපදා ගැන බලන්න විවේකයක් විශ්‍රාමයක් ලැබෙන්නේ. ඒ සඳහා කටයුතු කරන එක ඉතාමත් වැදගත් වැඩක්. ජීවිතයක තමන් කෙරේ අනුකම්පා කළ යුතු වටිනාම දෙයක් විදිහට ਸਰවඥාන්සේ සඳහන් කළා තියෙනවා. ඉතින් ඒ සඳහා ආනාපාන සති සූත්‍ර සතිපට්ඨාන සූත්‍ර වගේ දෙකකින් ඒ කෙනා මේ සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා පුරනකොට මේ සම්මාදිට්ඨිය දැනට තියෙනවා නම් ඒක කම්මසගත ඥාන සම්මාදිට්ඨිය වශයෙන් සීල ශික්ෂාවත් සමත සමාධිත්‍ය වශයෙන් සමාධි ශික්ෂාවත් විපස්සනා සමාධිච්ඡේ වශයෙන් ප්‍රඥා ශික්ෂාව සම්පූර්ණ වෙනවා. ඉතින් මේ ප්‍රඥා වශයෙන් සම්පූර්ණ වීම අපි අවසාන වශයෙන් සාකච්ඡා කළේ මේ ලෝකය කියන එක ඇත්තේ හෝ නැත්තේ හෝ නාම රූපමයි. මේ දෙක පංච උපාදානස්කන්ධ ක්‍රමයට බෙදලුවත් අටහරස ධාතු වලට බෙදලා බැලුවත් මේ බෙදන්නේ කොහොම කරත් නාම රූපමයි. ඒ නිසා අපි යම් චිත්තක්ෂණයක වෙත පැමිණි නාම රූප මෙහෙමයි මෙහෙමයි කියලා වෙන්කොට දැනගන්නා තරමට හිත ගියා නම් ඒක සම්මාදිට්ඨිය විපස්සනා සම්මාදිට්ඨිය නැත්නම් දිට්ඨි විසුද්ධිය කියලා සඳහන් කරලා තියෙනවා. ඒ නිසා අපි සීලුවට බහා තබලා විවේක ස්ථානයකටපත් වෙලා සීලය වර්ධනය කරලා ශ්‍රද්ධාවක පිහිටලා ආයසයන් සිද්ධව ස්වභාවිකව සිදුවෙන මේ ආශාස ප්‍රසවාසය නැත්නම් කාය සංස්කාරය දිහා ජීවිතේ කරන ලද උත්තරම කාර්ය වශයෙන් වටිනාම දෙයක් විදිහට බලන්න. එහෙම බලන ඉන්නකොට ඒ දිනේන හුස්මක් ඇති හැටියෙන් ඒක ආයාසයෙන් තොරව ඉබේ වැටෙන හැටියට බලන්න පුළුවන් නම් ඒක මේ සක්කාය දිට්ඨිය සඳහා මේ සම්මා දිට්ඨිය සඳහා වෙන මධ්‍ය ප්‍රතිපදාට වැටෙනවා. ඉතින් මේ විදිහට බලන ඉන්නකොට ඒ කෙනාගේ එක්කෝ පරමාර්ථය මොකද්ද කියලා යට තේරෙන්නේ නැතු වෙනවා. එක්ක ශ්‍රද්ධාව නැති වෙලා යනවා. එතන සැක උපදිනවා. එතන නින්දට වැටෙනවා. ඒ නිසා මේ මධ්‍ය ප්‍රතිපදා දිගේ එහෙම නැත්නම් මේ සම්මාදිට්ඨිය දිගේ වැඩි වෙලා යන්න හම්බ වෙන්නේ. මොකක් හරි හේතුවක් නිසා ඒ ගමන බාධා වෙනවා. ඉතින් මේ බාධාව මේ සූත්‍රයේම සූත්‍ර පාඩයක් විදිහට අරගත්තොත් උපේපාදානා බිනිවේසා විනිබද්දෝ කෝ කච්ඡායන ලෝකෝ යේ බොහියේන කච්ඡායන මේ ලෝකය සාමාන්‍ය ලෝකය පු탁ජනයා මේ උපයෝපාදාන අදිඨාන අභිනිවේෂ මේ කියන දේවල් වලට නැදැනීම අචේතනිකව බැඳිලා තියෙන්නේ. ඒ නිසා වගේ මධ්‍යස්ථ අරමුණක් දීපු ගමන් යාගේ තියෙන මේ උපේති කියලා වෙච්ච ලංවීම, උපාදාන කියලා අල්ල බදා ගැනීම, අදිඨාන කියලා කියලා ඒක තමන් හා සම්බන්ධ කර ගැනීම, අභිනිවේෂණය කියලා ඒකට ගෙවැදීම කියන දේවල් ඉතින් වෙන්න පටන් අර ගන්නවා. ඒක මේ පුද්ගලයා කැමති උනත් අකමැති උනත් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අර වගේ මධ්‍යම වැඩපිළිවෙලක් උපේක්ෂක අරමුණක් දීලා මධ්‍යත් අරමුණක් දීලා ඒක දිහා බලානින්න හිත මෙහෙवला ඒ වෙලාවේදී නොආ ටිකක් අල්ලගෙන අපේ හිත ඉතින් නඩු කතා කරනවා. ඉතින් ගැටුමක් ඇති කරනවා. ඒ වෙනත නින්දට වැටෙනවා. එතන සැකයක් ඇති කරනවා. ඉතින් මේක ඒ ඒ දේවල් වෙනකොටම එතන එතන බෑපේන්ට ආනවා. එතන එතනම දැක දැන ගන්න. හොඳයි කියන්නේත් නැහැ නරකයි කියන්නේත් නැහැ සාධාරණයි කියන්නේත් නැහැ අසාධාරණයි කියන්නේත් නැහැ ධර්මානුකූලයි කියන්නේත් නැහැ ධර්මානුකූල නැහැයි කියන්නේත් නැහැ මේක දිහා බලාගෙන ඉන්න ඉන්නනම් චරවචනාංශ පෙන්වපු මේ ප්‍රතිපදාව එහෙම නැත්නම් මේ සූත්‍රයලා පෙන්වන්න ඉස්මතු කරලා දක්වන්න හදන ප්‍රතිපදාව දැනගෙන ඉන්න ඕනේ. ඉතින් අර විදිහට උපයෝපාදාන අදිඨානාපිනිවේෂේ එන්න පුළුවන් පාරක යන ගමන් න උපේති න උපාදීති නාදිඨාති නා නාබි නිවේෂේති අත්තාමේති මේ එන දේවල් බෙදාගත්ත නිදර්ශන ගැටිය බලනකොට භාවනා කරනකොට සද්ද ඇහෙනවා, වේදනා දැනෙනවා. එතකොට හිතවිලි එනවා. ඒ ඒ වේදනා සද්ද හිතවිලි හැටියට මේකට මනාපමනාප පහළ වෙනවා. ඒ පහළ වෙන මේ මනාපමනාපවත්තට යන්නෙත් නෑ, අල්ලාගන්නෙත් නෑ, ඒවා මගේ කියාගන්නෙත් නෑ, ඒකට ගෙවදින්නෙත් නෑ. මේ වගේ හිත මෑත් කරගෙන ජීවත් වෙන්න ගන්න උත්සාහය සුද්ධ විපස්සනාව. ඒක ඔය කිරිමානන්ද සූත්‍රයේ දස සංඥා සූත්‍රයේදී යේ ලෝකේ උපයපාදානා බිනිවේ අදිඨානා බිනිවේසා තේ පජහන්තෝ න විරමතින උපාදීයන්තෝ අයං උච්චතානන්ත සබ්බ ලෝකේ අනාබේරත සංඥා කියලා බෙල්ලලා තියෙනවා. දස සංඥා සූත්‍රය කියලා මේකට කියනවා අපි ගිරිමානන්ද සූත්‍රය කියලා කියනවා. මේ ලෝකේ අභිරතිය තමයි සංසාරයට බඳින දේ. නැත්තම් තණ්හාව. නැත්නම් ආශාව. අනාභිරචය තමයි අපි සංසාරයෙන් ගලවන ක්‍රමය. එහෙම නැත්නම් මධ්‍යම ප්‍රතිපදා. එහෙම නැත්නම් සමාධිච්චි ප්‍රදාන කරගෙන දින ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒ සඳහා කරන තියෙන්නේ මධ්‍යස්ථ අරමුණක් හිතට දාලා ඒ අරමුණේ විපරිණාමය බලාගෙන යන්න තිනකොට ඒ අරමුණේ විපරිණාම මතින් හෝ මතුවෙන අනෙකුත් ද්විතීයි අරමුණ මතින් හෝ මේ උපේ උපාදාන අධිඨාන අභිනිවේෂ නිසා මනාපමනාප පාඩ වෙනවා. අන්න මේ ඉඩ තියෙන පහළ වෙන්නේ ඉඩ තියෙන මේ මනාපමනාප දැනගෙන ඒක මම කියන්නේත් නැතුව මගේ කියන්නේත් නැතුව මගේ ආත්මය කියන්නේත් නැතුව ඒක නිකන් අල්ලපු ගෙදර එකක් වගේ. අනුන්ගේ එකක් වගේ. බලන්න පුළුවන් ගතිය බලන්න සිත සකස් කරන එක හික්මීම ප්‍රඥා ශික්ෂාව කියලා කියනවා. ඒක හරියම හරි මොකද අපි මෙතෙක් කල් කිරුවේම එනකොටම එන දේ පිළිබඳව ප්‍රතික්‍රියා කරනවා. ඒ ප්‍රතික්‍රියා කරන ගතිය මනුෂ්‍යයා තුළ ජම්මෙම එන එක. මේ විපස්සනා වෙදී ඒ ප්‍රතික්‍රියා කරන ගතිය හදාරනවා. මනාප උපදිනවා, අමනාප උපදිනවා. ඒ මනාපයට සතුටු වෙන්නේ නැහැ, අමනාපයට කනගාටු වෙන්නේ නැතුව හික්මෙනවා. ඒක නිසා සංච උපයෝපාදානාබිනිවේ අධිඨානාබිනිවේෂා නිවේෂා න උපේති න උපාදීති නාදිඨාති නාවි නිවේසේති අත්තාමේති මේක මම කියලා ගන්නෙත් නෑ මගේ කියලා ගන්නෙත් නෑ මගේ ආත්මය කියලා ගන්නෙත් නෑ ඉතින් මේ පුහුණුව තමයි අපි කියන්නේ විපස්සනාව කියලා ප්‍රඥා ශික්ෂාව කියලා ඉතින් මේක ලේසි නෑ ඉතින් මේක උඟාවක් මීට මීට කරලා දෙන්න ඕනේ මොකද ඒ තරම් අපි ඇබ්බැහි වෙලා තියෙන අරක දකින්න ලොකන කාට වෙන මේක දකින්න සන්තෝෂ වෙනවා මේක වේවා කියලා හිතනවා මේක නොවේවා කියලා හිතනවා ඉතින් මේ වේවා නොවේවා කියන එක සංසාරයට බඳිනවා මේ නිසාමයි අපි මේ මේ වල්බල්ලේ කරන ගහකට බැඳපුවාම ඔය බලුකෝකෝ උන්න ඇදෙන බාම්මතේ කියලා එකක්. ටිකක් බෙල්ල කඩාගෙන එක පැත්තකට අදිනවා. ඊට පස්සේ දූවගෙන ගිහලා ඉස්සරහට. ඊට පස්සේ එක පැත්තකට යනවා. මේ පැත්තට ඇවිත් වටේට කරකෙනවා. මේ කණුවට බැඳලා ඉන්න බල්ලා කැමති නැති නිසා බැඳෙනවා. ඉතින් මේ කරකෙන්න වගේ 62ක් දෘෂ්ටි අපි ඇති කරගන්නවා. මේ ඇති මනාපමනාප දෙක නිසා ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මේ මනාපමනාප දෙක උඹේ දෝෂයක් නෙමෙයි මේක කර්ම දෝෂයක්. මේක සංසාර දෝෂයක්. හැබැයි මේ සක්කායදිට්ඨිය ඇති කරන්න උත්සාහ කරන යෝගාවචරය ඒක එනකොට දැනගන්න. මෙන්න මන අපේ මෙන්න අමන අපේ කියලා. ආන්නේ විදියට කරන පුහුණුවේදී ඒ යෝගාවචරය යම් වෙලාවක මේ මූල කර්මස්ථානේ මේ ද්විතීයි අරමුණ මේ මන අපේ මේ අමන අපේ කොයි එකක් එනවා යනවා එනවා යනවා දිහා අනුංගයේ දෙයක් වගේ බලන බැලමට කියන පරතෝ සංකල්පය කියලා. පරතෝ කියලා කියන්නේ අනුන්ගේ දෙයක් වාගේ. ඉතින් මේක බලන ක්‍රම පහක් අනත්ත යටතේ අනත්ත සංකල්ප යටතේ සාවත්නස පින්නලා දෙලා තියෙනවා. අනත්තතෝ තුච්ඡතෝ රිත්තතෝ පරතෝ ආදිවාසී මේක මේ පරතෝ සංකල්පය මේ යෝගා පුරුදු යෝගාවචරයකට හොඳ ප්‍රතිපදාවක් වෙනවා. තමන්ගේ හිතටම භාවනා කරගෙන යනකොට සද්දයක් ඇහෙනකොට සද්දෙට තරහක් එනවා. හිතවිල්ලට තරහක් එනවා. සුඛ වේදනාවට මනාපයක් එනවා. දුක් වේදනාවට අමන මේ මේ අමනාපයක් එනවා. මෙව එන එක වළක්වන එක නෙවෙයි මෙතන මේ ප්‍රතිපදාව කියන්නේ මේ එන එක මේ පද්ධතිය හැටි. මේක මෙතකල් සංසාරේ පුරුදු කරියෝකට. ඉතින් ඒ සඳහා ශබ්ද එන්න කියලා කියන්නත් එපයි. එන ශබ්ද නැති කරන්න යන්නත් එපයි. හිතවිලියට එන්න කියන්නත් එපයි කියලා කියනවා. ආපහු හිතවිලි නැති කරන්න යන්නත් එපයි කියලා කියනවා. වේදනාවට එන්න කියන්නත් එපයි කියලා කියනවා. සැප දුක් දෙකටම ආපහු හිතවිලි නැති කරන්නත් යන්න එපයි කියනවා. මේවා එනකොට තමන්ගේ හිත මේකට ක්‍රියා කරන හැටි ප්‍රතික්‍රියා කරන හැටි බලනකොට අනිවාර්යයෙන්ම ඒ බාධාව එන්නත් ඉස්සෙල්ලා හිත පැනලා ඒකට ප්‍රතික්‍රියා කරන්න හැටි අනුන්ගේ දෙයක් වගේ බලන එක තමයි මෙතන මේ කච්චායන ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දෙන්නේ මේ සම්මාදිට්ඨිය ඇති කර ගැනීම සඳහා ප්‍රතිපදාවක් විදියට කළ යුත්තක් විදියට ක්‍රියාමාර්ගයක් විදියට. ඉතින් මේ වැඩේ සාධාරණීකරණය කරන්න සර්වඥයන් ඇයි මේක කියන්නේ කියලා යුක්ති යුක්ති කරවන්නේ එහෙම නැත්නම් ණය විපස්සනාව නැත්නම් අන්වේ ඥාන නැත්නම් තර්ක ඥාන දැකීම සඳහා සරුවචනාංශي සඳහන් කරලා තියෙනවා දුක්ඛමේව uppajjamana uppajjati දුක්ඛං ඒව පහිනමාන පහියති කිය. නිරුද්ධමාන නිරුද්ධති කිය. මේ විදියට බලනකොට උපදින තාක් උපදින්නේ දුක්මයි. ගෙවන් වෙන තාක් ගෙවන් වෙන්නේ දුක් නම් මට මේක වේවා කියලා ගන්න දෙයක් මේකේ නැහැ. මට මේක එහා පැත්තේ තියෙන කොහොනේ මේක ඉස්සල්ලා කොහොනේ මේක මුල් එක ඕනේ මැද එක ඕනේ අග එක ඕනේ මොකක්වත් නැහැ බුදුරජාණන් වහන්සේ කියනවා උපදින තාක් ලෝකේ උපදින්නේ දුක් ජීවෙන තාක් ගෙවෙන දුක් නම් වෙන සිද්ධිය Tamanට වෙනස් කරන්නත් බැරි නම් මේකට ප්‍රතික්‍රියා නොකර බලා සිටීමට මැද දැක්ම මධ්‍යස්ත මේ යහ දැක්ම පුළුල් දැක්ම කියලා කියන්නේ මේකේ මේ කෑල්ල ඕන මේ කෑල්ල හොඳයි කියලා එපයි කියලා කියනවනම් පැහැදිලිවම දුක බදා ගැනීමක් කරන්නේ. ඉතින් කවදා හරි යෝගාවචරය මේ විදිහට දිච්ච විසුද්ධිය ඇති කරගෙන සැක දුරු කරන වෙලාවක් එන්න වෙනවා. ඉල්ලලා ගන්න තරම් මේ ලෝකෙ මොනම දෙයක්වත් නැහැ. සබ්බේ ධම්මා නාලං අබිනිවේසාය කියලා සර්වත්‍රාංශි දේශනා කරනවා. මේ ලෝකේ ගෙවදින්න තරම් ධර්මයක් අදිෂ්ඨාන කරන තියෙන ධර්ම ධර්මයක් මට මේක ලැබේවා කියලා බදා ගන්න මොනම දෙයක්වත් නැහැ. ඉතින් ඒකට උඟ දෙනකොට ප්‍රශ්නයක් එනවා. එහෙනම් මේ අපි බලාපොරොත්තු වෙන නිවනත් යාල්ලා ගන්න හදන නිවනත් ඔය සබ්බේ ධම්මා කියන කොටසට ඇතුල් වෙනවා කියලා. මේක සමාධිත්‍යට දාලා සාකච්ඡා කරන්න තියෙන ප්‍රශ්නය. ඒ කාංකා විතරන විසුද්ධියට යනකොටත් යෝගාවචරයට තියෙනවා මේ පරියන්කේදී මට නිවන් දකින්න ඕනේ මට ධ්‍යාන ලබන්න ඕනේ මට අභිඥා ලබන්න ඕනේ මට මාර්ගඵල ලබන්න ඕනේ කියලා নানা ආකාර අදහස්. නමුත් යෝගාවචරයට ඒක සැකදුරු කරන මට්ටමේදී කාංකා විතරෙන් දිනවා මේ සෑම අදිෂ්ඨානයක්ම සෑම අභිනිවේෂයක්ම සෑම චේතනාවක්ම එහෙම නැත්නම් පරිකල්පනාවක්ම ආශාව හරහා ඇවිල්ලාදී මේක කියනවා ධර්ම ආශාව කියලා මේකත් වැඩේ හරියට යනවා නම් කල යුතු කරනවා නම් මේක සිද්ධ වෙයි. ප්‍රාර්ථනා කළ පමණින් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේ සඳහා කල්පනා කිරීම පවා කටුකොහලක්. ඒක මහා කරදරයක්. කල යුත්තේ මැද හිත පවත්තන එක තමයි. හිත මැද පවත්තන එක තමයි සම්මාදිට්ඨිය පවත්තන තමයි සත්‍ය පවත්තන එක තමයි ප්‍රාර්ථනා කරලා මට අර කෝණේ මේ කෝණේ කියන්න ගියත් මේක කටුකොලක් වෙනවා. ඊට පස්සේ මාර්ගය අමාර්ගය දෙක තේරුම් අර ගන්නකොට නේද මග්ගමග්ග ඥාන දර්ශන දිවිසුද්ධිය කියලා මේකට කියන්නේ ඒ විශ්ීකරණ යනකොට පේනවා මේ සැප වේදනා වෙනකොට හොඳයි කියාගත්තොත් ඒත් බලක වැටෙනවා දුක් වේදනා වෙනකොට හොඳ නැහැ කිව්වොත් ඒත් බලක වැටෙනවා මේ ලෝකේ සම්පූර්ණ මේ තාක්ෂණය මේ යටිතල පහසුකම් මේ sannivedanaye මේ අපේ නෑදෑකම් මේ වස්තු භෝග තේරම තියෙන සැප තමයි නමුත් සරෝජනසි තින මේ ශප විපරිණාමයට පත් වෙනවා නම් මේක ඒකාන්තයෙන්ම ආර්ය විවහරයට බලන දුකක්. යම් විශාල සැපයක් ඉන්න කෙනෙකුට සැපේ නැති වුණා නම් දුකක්. ඒ විපරිණාම වෙනසුළු ගැති නිසා මේ ශප දුකක්. ඒ නිසා මේ මිනිස්යා උඟාක ආශාවෙන් ගිහිල්ලා මේ ඉල්ලන සැප ලැබුච්චාම මහ විශාල කාලකණ්ණි තත්වයකට හිත වැටෙනවා. එන ගහච්ච සෝම් පිටිටයක් වගේ තණ්ඩ හිත වැටෙනවා. හිස් කොම්බයක් වෙන තැනට හිත වැටෙනවා. ඒ නිසා මිනිස්සුයෙකුට දෙන්න තියෙන ලොකුම දඬුවම තමයි ඌ ඉල්ලන දේ දෙන්නේ. ඉවරයි. ඌගේ ඔක්කොම ඉවර වෙලා යනවා. නොදෙන තාක් තමයි මේ ලෝකේ රණ්ඩුව තියෙන්නේ. දිනේ කදරියන් දානේන කියලා පුත්‍රජනාසි කියලා තිනවා. ඔබට පුළුවන් නම් දීප අඳුනන පස්සේ අර මාසේ ඌලම් බයිනේට පොඩ්ඩක් බලන්න. දුන්න නැත්තම් තමයි අයිතිවාසිකම් සටන් කරන්නේ මට මේකට අයිතිවාසිකම් තුන මට මේක ඕනේ කියලා. ඒ gediy pitima දීලා බලන්න මේ හිතේ තියෙන කෑදර ගණක් කරන තියෙන ඔච්චරම තමයි. ඒක නිසා යෝගාවචරය මෙතනදී තීරුම් අර ගන්න ඕනේ උපදින තාක් උපදින දුක්, ජීවෙන තාක් ජීවෙන්නේ දුක්. ඒ නිසා මට අර දුක ඕනේ මේක ඕනේ කියලා මේ ලාවෙට මේ සත්කාරට මේ සැපේට කල් දඟලන දැඟලිල්ල අපවත්ච කේමනන්ද සාරි කිය අසුචි වලක ඉන්න පණුවෝ ලොකු අසුචි කැලක් ගන්න රණ්ඩු කරනවා කියලා. රණ්ඩු කළා උදිනනවලු මට ලොකු කැලක් හම්බුනායි කියලා. මේ ලෝකේ සැප ලැබපු මේ භෞතික සැප ලැබපු තේරටම ලොකු අසුචි කැලක් හම්බෙලා තියෙනවා. මුත් ඒක අසුචි බව දැනගත්ත දවසේ අසුචි ඉන්න පණුවට කොහොමද අසුචිම තමයි. ඉතින් ඒ වෙලාව ඒ නිසා මෙතනින් ඒ ඔය කාංකා විතරන විසුද්ධි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය ගියාට පස්සේ යෝගාවචරයට පේන පණ ගන්න හැම ප්‍රාර්ථනාවක්ම දුක පිණිස හිටිනවා හැම අදිෂ්ඨානයක්ම දුක පිණිස හිටිනවා හැම ගෙවැදීමක්ම දුක පිණිස හිටිනවා හැම අල්ලබදා ගැනීමක්ම දුක පිණිස හිටිනවා හැම වෙත එළඹීමක්ම දුක පිණිස හිටිනවා කියන ඒක සාමාන්‍යයෙන් අදම්පත ගාතාල තියෙනවා. පෙමතෝ ජාති ශෝකෝ. තණ්හාය ජාති ශෝකෝ. මේ තණ්හාව ක්‍රියාත්මක වෙනකොට ඒක ක්‍රියාත්මක වෙන්නේ උපේ උපාදාන අදිඨාන අභිනිවේෂ කියන හතරහරා. පිට එළඹීමට ආසාවක් තියෙන එක අල්ල බදා ගන්න ආසාවක් වෙන එක මගී කියා ගන්න ආසාවක් වෙන එකට රිංග ගන්න ආසාවක් වෙනවා. මේ ඒ ආශාවල් තමා කර තමා කරා පැමිණීම තමන්ගේ පෞද්ගලික දෝෂයක් විදිහට ගන්න නැතුව මේක කෙලෙස් වල ස්වභාවය බව දැනගෙන ඒක ලැබුණාම එන සැපතත් නොලැබිච්චාම එන දුකත් සැප නිසා ඇති වෙන මනාපයත් නොලැබීම නිසා ඇති වෙන අමනාපයත් දිහා ඒ හේතුඵල ධර්ම විදියට බලන්න යනවනම් එයා අනිවාර්යයෙන්ම දැනගෙන තිබිය යුතු කාරණා තමයි මේ ලෝකෙ උපදින තාක් උපදින දුක් ජීවෙනතාග්‍ය වෙන්නේ දුක් කිසිම දෙයක් මේ ලෝකේ රණ්ඩු කරලා දිනා ගන්න දෙයක් නැහැ ඔය ලෞකික ශේස්ත්‍රේ සබ්බේ ධම්මා නාලං අබිනිවේෂය වරක් ඒ සක්‍රීවේන්ද්‍රයා ਸਰවචනස් ළඟට ඇවිල්ලා සතුරු සාමීචි කරන වෙලාවකදී ਸਰවචනාංශේ සබ්බේ ධම්මා නාලං අබිනිවේෂය කියලා මේ කටපාඩම් කරලා පිටක් කරනවා මේ පදේ නමුත් දිවි ලෝකයට ගිහිල්ලා ඒ දිව්‍යංගනාවන් වට කරගෙන විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා විසින් සකස් කරලා දීලා තියෙන මේ নানা ආකාර දුර නිර්මාණ ශිල්ප දකින්නකොට සරුව මේ ශක්‍ර දේවේන්ද්‍රයාට ඊව මතක නැති වෙනවා මේ මේ අපි මේ ඉන්නලා ඉතරයින දේවේන්ද්‍රලාටත් ඕක වෙනවා හිට මෙතන ඉන්න කන්නම් මේ ඔක්කොම ලස්සනට බොහොම තියෙන දැන් ගෙදර ගිය ගමන් ආයෙසරයක් අර කක්ක කොලේ වැටිලා තව කක්ක පණුවොත් එක්ක එකතු වෙලා ලොකු කක්ක කෑල්ලක් අල්ල ගන්න දඟලන ගැලිය වෙනවා ඒ මිට මේ තියාගෙන ඉන්න බෑ ටිකක් හිටියව වෙන්න ඕන එක ප්‍රශ්නයක් නෑ. ඉතින් මෙහෙම ටික දවසක් ගියාට පස්සේ මේ මුගලන් මහරහතන් වහන්සේලා කල්පනා වෙනවා සක්‍ර දේවේන්ද්‍රයාට මේක පාඩම හිතට වැදුණාද කියලා බලන්න. යනකොට වෛජාන්ති ප්‍රාසාදයේ හදලා මේකට ගෙවදින්ද විශාල උත්සවයක් තාවතිංශ භවනේ. ඉතින් මේව සංවිධානය කරගෙන ඉනකොට මුගලන් මහරහතන් වහන්සේ වයින්ව සක්‍ර දේවේන්ද්‍ර විද්‍යාලයේ ඉතිරි කියලා කියනවා නිදුකානන් වහන්සේ ඔබ වහන්සේගේ වැඩිමත් ලොකු සුබ සිද්ධියක්, භද්‍ර දෙයක් වඩින්නේ කියලා. ඊට පස්සේ කියනවා අපි විශාල උත්සවයකට යන්න හදන්නේ මේ අපේ වෛජාන්ති මාසා ප්‍රාසාදයේ උත්සව කරන්න කැමති නැද්ද වෛජාන්ති ප්‍රාසාදේ බලන්න. ඉතින් මේ ගෙහිමියාගේ මේ ආර්දනාව අහක දාන්න හොඳ නැහැ නේද? ඒ නිසා මොගල මාර්ගයෙන් කියන හොඳයි යමු කියලා. යනකොට වෛජාන්තික පුරාවට සංගීතයි ඒ සුරංගනාවියෝයි දිදිආංගනාවෝයි පිළිලා විශාල උත්සවයක්. දැන් සක්‍ර දෙවෙන්දා මේකේ තියෙන සඳරු තලා මෙච්චරක් තියෙනවා, වැව් පොකුණු මෙච්චරක් තියෙනවා, මෙච්චර තූර්ය භාණ්ඩ තියෙනවා, මෙච්චර නාටිකාංගනාව ඉන්නවා, මෙච්චර නැටුම් කියලා යාගේ මේ ඔක්කොම පෙන්න පෙන්න ඇවිදිනවා. ඒසේ මුගලන් මාර්ගය හොඳ හොඳ හොඳයි හොඳයි කිය යන ගමන් උන්වහන්සේ අර වෛජන්ති ප්‍රාසාදය විශාල වටේ ජල කඳක් මවලා ඒකේ පා වෙන ස්වරූපයක් මවනවා. මේ වතුරේ පාවෙන දෙයක් බාටපත් කරනවා. ඉතින් ඒ තාක්කල් ඉතින් බොහොම තීරණාට සන්තෝෂයි. මොකද මොකද මහරතනන් සිතිල කියන්නේ මේ වගේ දේවල් වලට සරුවචනාන්ත ඇරිච්චාම හොඳට මේ ප්‍රත්‍යාරය පාන්න පුළුවන් කියලා. ඊට පස්සේ මොගලම රතනන්සේ මාපටංගිල්ලේ දකුණේ දකුණ මාපටංගිල්ලෙන් ආර වතුරේ පාන වයිජාන්ති ප්‍රසාදයේ ඇඟිල්ලෙන් අයින්. ඇන්නට පස්සේ සුනාමියක් එනවා. වෙච්ච ගමන් අර කියන සුරංගනාවියෝයි දිව්‍යාංගනාව එළියට පැනලා බය වෙලා සක්‍රදේ වෙනට හීන්ද අඩිය දානවා දැන් මේ ගිතක විඳින්න තියෙන එක හෙල්ලන සුළු එකක් බව භූමිකම්පාවට ලක් වෙන එකක් බව දැනගත්ත ගමන් මුණ දිහා බලන කියනවා මේ බුදුහාමුදුරුවෝ කිව්වා නේද මේ ලෝකේ ගෙවදින්න තරම් වටින දෙයක් ඇත්තේ නැහැ කියලා කතාව මතක් කළා දෙනවා එතකොට තමයි සක්‍රදේ වෙනට මතක් වෙන්නේ මේක කරගෙන යනකොට නම් ලොකු ගෙවදින ගෙවද ගෙඩ ගෙවදිලි උත්සව පැවැත්වුවාට කිසිම දෙයක් අබිනිවේෂණය කරන තරම් වටින්නේ නැහැ. ඉතින් මේ නිසා යම් වෙලාවක යෝගාවචරයා මේ උද්‍යප්පේ ඥානය නැත්නම් මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධියේ සමෘද්ධ වීමත් එක්ක බුදුමාකාර සංදිස්ථානට එනවා ඇයි මම භාවනා කරන්න කියන්නේ එයා ඉතින්ද එනකන් අපි එයාට තිබුණා ශ්‍රද්ධාව ඇති කිරීම සඳහා එල්ලයක් තිබ්බා. මෙතන ගියාට පස්සේ එල්ලයක් දුකක් බව තේරෙනවා. ප්‍රාර්ථනාව දුකක් බව තේරෙනවා. මේ යන්න හදන්නේ යන්න හදලා ළඟා වෙනවා කියලා කියන්නේ සෑම දෙයක්ම හැම දෙයකට ජවය ගන්න තෘෂ්ණාව ආරා මේකේ කෙලවර වෙන්නේ දුකකින් බව තේරුණාට පස්සේ ඒ මනුස්සයාට කවුරු හරි ඇහුවත් ඇයි භාවනා කරන්න කියලා කියන්නේ මේක තමයි මේ මාත් කල්පනා කරන්නේ ඒක තමයි කියලා තමයි කියන්නේ. මොකටද භාවනා කරන්න කියන එක හරි හරියට කියන්න පුළුවන් නම් මතක තියාගන්න එතන හුදු තර්කයක් විතරයි තියෙන්නේ. කවදාකවත් එතෙන්ට ගියාට දුක වෙන්නේ නැහැ. කවදාද තේරෙන්න ඕන මෙතෙක් කන්නම් මේ Javaේ අදිෂ්ඨානයේ ශ්‍රද්ධාව, මේ මෙහෙයුම, මේ ප්‍රාර්ථනාව, මේ ප්‍රකල්පන අවශ්‍යයි. නමුත් මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ එහෙම නැත්නම් බලෝදයබ්බේ කියලා කියන්නේ මේ ප්‍රකල්පනා මේ ප්‍රාර්ථනා මේ අදිෂ්ඨාන සේරම දුක පිණිස හිටිනවායි කියලා තේරුම් ගන්න දවස. නිසා එතන හරියටම භාවනාවේදී සියල්ලම ඇති වෙන නැති වෙන බව දකින්න එක කෙල්ලෙක් ලොකු වෙනවා වගේ වැඩක්. භාවනා ජීවිතේ වැඩි වියපත් වීමක් සිද්ධ වෙනවා ඒතර. ලිංගික පරිණතයක් සිද්ධ වෙනවා එතන. ඇමරිකාවේදී කරලා තියෙනවා රිසර්ච් එකක් මේ හැම ආගමකම හොඳ තරුණ බලාපොරොත්තු තියාන පුළුවන් පින් ඇති දරුවෝ කට්ටියකට කියලා මේ කරන්න හදන්නේ මේ ආධ්‍යාත්මික පරිශ්‍රණයක් ස්විච්චාවෙන් ඉදිරියපත් යන කට්ටිය ඉන්නේ කියලා පින් ඇති යත්තන්ඩ දක්ෂයන්ට අරගෙන එක එක්කනට එක්කනට කමටහනක් කමටහනක් දීලා තියෙනවා. මුස්ලිම් මිනිසයා, කතෝලික මිනිසයා, ශීක් මිනිසයා, බෞද්ධයා මේ මිනිසුන්ගේ තියෙන දක්ෂකම නිසා මේ හැම කෙනෙකුටම ඒ උද්‍යපඥාන කිච්චුවේගෙන එනකොට මේ පහළ වෙන ආලෝකය, හිතේ සෑහළු ගතිය, හිත පිරිසිදුකම, මේකට ඇදලා යන ගතිය ආගමකින් ධර්මකින් තොරවට යන්න පුළුවන්. මේ ශිල්පේ විතරක් දැනගන්න. මේකම අරමුණක මොන අරමුණ ගත්තත් කමන්නේ. අරමුණ කරන යනකොට ඔකම බෞද්ධයන් විතර සීමා වෙච්ච කරන්නේ මේ හිතේ ස්වභාවය. ඊට පස්සේ එක එක කරගෙන් අහලා තියෙනවා මේ Taman දකින අත්දැකීම් පිළිබඳව අර්ථකථනයක්. එහෙම නැත්නම් මේ විස්තර ප්‍රචාරයක් ප්‍රකාශ කරන්නේ. ඉතින් හැම කෙනාම ඒ අර උද්‍යප්පේ ඥානට කලින් ඒ සම්මසන ඥාන තරුණ උද්‍යප්පේ ඥානවල විශාල ඔයගේ මූලික අර වේදනා හොඳ පැත්තක් එන්න පටන් ගන්නවා. හැබැයි හුඟක් දුකකින් පස්සේ තමයි ඒක එන්නේ. මේ සැහැල්ලුවක්, පිරිසිදු ගතියක්, කමනීය ගතියක්, ආකර්ශනීය ගතියක්, නිකාන්ති ගතියක් එනවා. එතෙන්දී හැම කෙනෙක්ම Taman ඒකට දෙන අර්ථකථනය බැලුවොත් ක්‍රිස්තියානි ආගම අදහන කට්ටිය කියනවලු මේක තමයි ਸਰබලධාරි දෙවියන් වහන්සේ ඉන්න බවට ලකුණු. අපේ පොතේ කියලා තියෙනවා මේ දෙවියන් වහන්සේ හැමතැනම ඉන්නවා සියල්ලට මුල් වෙලා තිනවා දෙකක් නෑ දෙයයන්ට හොඳ නරක කියලා දෙයක් නෑ සම්පූර්ණ පිරිච්ච ගතියක් තියෙනවා මේ හැම කෙනෙක් තුළම ජීවත් වෙනවා ආදි වශයෙන් මේකම තමයි මම දැක්කේ. එතකොට Hindu කාර්යයක් කියනවලු අපේ පොතේ ලියලා තියෙනවා සාංඛ්‍ය දර්ශන පොත්වල ඒකෝ ਸਰවව්‍යාපී ਸਰවඥ ਸਰබලධාරී සියලු දෙනා කෙරේ බලපාන කිසි කෙනෙකුට විනාශ කරන්න බැරි කවදාකවත් නොබොතෙන කවපදාකවත් පරණයටපත් වෙන කවදාකවත් ජරාටපත් වෙන ති ධර්මයක් තියෙනවා ඒකට බ්‍රහ්ම පදාර්ථය කියලා කියනවා මම දැක්කේ බ්‍රහ්ම පදාර්ථය කියලා කියනවා ඒකට ලිබ්බෙට දුන්නාට පස්සේ ලිබ්බේ කියනවලු මේක තමයි අපේ නබිනායකතුමා මේ ගල්ලෙන ඉඳදී දැක්කේ මේ තමයි ਸਰබලධාරී අපේ දෙයයන් ආශී ඉන්න බාට ලකුණ ඕනම කෙනෙක් අතදා බැලුවොත් එතෙන් යන්න පුළුවන්. ඒක බොහොම ආලෝකවත් හැම කෙනෙකුටම දකින්න පුළුවන් හැමතැනම තියෙනවා. ඒක වෙනස් කරන්න පුළුවන් ශක්තිය කාටවත් නැහැ තියෙන නිරීක්ෂණය කිරීම පමණයි. සියලු දෙනා මේ ශක්තිය නිර්මාණයක් එයත් ලස්සන උත්තර දෙනවා. ඒ පරිශන කරපේකන කියන බෞද්ධයා එතකොට කියලා කියනවලු මේක තමයි අපි ආගමේ කියලා යන්න පුළුවන් කෙලවර. මේ තමයි අපි ගිහිල්ලා හැප්පෙන්නේ දැන් බ්‍රහ්ම පදාර්ථ. අපි ගිහිල්ලා හැප්පෙන්නේ සර්බද දෙවියන් වහන්සේ. අපි ගිහිල්ලා හැප්පෙන්නේ මේ අල්ලාහ් තුමාට කියන. බෞද්ධ කොල්ලා විතරක් කියලා තිබ්බලු දැන් තමයි භාවනා පටන් ගත්තේ. මෙතෙන්දි පරිසං වෙන්න කියලා අපි පොතේ ලියලා තියෙනවා. මේක තමයි සම්මා දිට්ඨිය මිච්ඡා දිට්ඨිය අතර වෙනස මේ භාවනාවේදී ආලෝකයේ පේනවා පහසුකම් පහළ වෙනවා අරමුණ කෙවිල යනවා කියන එක මැජික් එකක් තමයි හැබැයි යෝගයෝ කියන තරම් මැජික් එකක් නැහැ. ඒක මේ බෞද්ධයන්ට සින්න වෙච්ච බුදුලෙ සින්න වෙච්ච කාරණාවක් ඕකේ නැහැ. කවුරු හරි එකම අරමුණක් දිගේ හිටියොත් කාටත් ඔක වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේක මොකද්ද කියලා ඒ මිනිහා දෙන උත්තරේ එමන්ස එතෙන්ට නිකන් ගෙනාවු සංඥාව මොකද්ද කියලා කියනවා. මේකේ ඇලුනා නම් ඇලුනා කියලා කියන්නේ වැටුණා තමයි. මේක හරහා යන්න නම් මේක උපේති බෑ උපාදීයති බෑ අදිඨාති බෑ අபிනිවේෂති බෑ මේක වෙත එළඹෙලා මේක මගේ කියන මේකට නිවැදිලා මේක අල්ලගත්තා නම් එතනම ඒකම හිර කර ගන්න බෙල්ල හිර කරගත්තා වගේ වෙනවා ඉතින් මෙච්චර ආයාසයෙන් නැත්නම් මෙච්චර සීල සමා ශීල ශික්ෂාවකින් සමාධි ශික්ෂාවකින් ඇති කරගත්ත මේ දේ උදේට කෙල විසිකරන කුණු කෙල ටිකක් කරනවා සලකන්නේ නැතුව මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මේ නෙවෙයි මේක හේතුඵල ධර්මයක් මේතින් ආවොත් කවුරු භවනා කරත් මේක මෙතෙන් එනවා කියලා මේක මධ්‍යම මට්ටමට දාගන්න උපේක්ෂා කරන්න මොන්න තරම් මොන තරම් බුදුන් ගැන ඇදහිලා තියෙනවද කියලා හිතන්න ධර්ම අවබෝධයක් ඕන වේද කියලා හිතන්න කොච්චරක් මේ සංග්‍රහණය පිළිබඳ අපි ගෞරව කරන්න ඕනද කියලා හිතන්නේ. කොච්චරක් සීල තියෙන්න ඕනද කියලා හිතන්නේ. මේ භාවනාදී හරියනකොට මේක මම නෙවෙයි කියන්නේ. මේක මගේ නෙවෙයි කියන්නේ. මේකට ජීවිත මේ ගෙවදින් නැතුව ඉඳින්නේ. මේක නැවත නැවත මට අදිෂ්ඨාන නොකර ඉන්න. මේ මිත්‍යා දිට්ඨියක නම් වෙන්නේ එයා ඒක අල්ලන්න හදන්න හදන්නේ. මේක මම කියන්න කියන්න කියන්නේ නැවත නැවතත් අභිරමණයක් තමයි ඇති වෙන්නේ. ශබ්බ ලෝකේ අනාභිරතන අභිරතියක් ඇති වෙනවා. අනභිරතියක් ඇති කරන්න මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියනකොට ඒ මනුස්සයාට පස්සෙන් එන ප්‍රශ්නයක් මානසිකත්ව කියන මොකටද මම භාවනා කරන්න කියන්නේ. මම පිරිසිදු වශයෙන් කියන මේක සමතේදී මේ ප්‍රශ්නේ නෑ ඕන වශයෙන් උදම්මනඹට ප්‍රශ්නෙකුත් නෑ. හොඳ සීලයකට ගියාම ඒ Tamanට ඇති වෙන මේ බය නැති ගතිය තුළ අසහන නැති ගතිය තුළ සන්තෝෂ වෙලා පුත්‍ති විතර කමන්නේ. ඔය විපස්සනාදී විතරක් මේක අභියෝග කරනවා මේක වැරදි මාර්ගයේ අසාරේ සාරමතිනෝ සාරේ චාසාර දස්සිනෝ තේ චාරංනාති ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරං. මේ භාවනදී හම්බෙන මේදී අසාරේ සාරේ වශයෙන් ගත්තොත් එතකොට මේකේ උපේක්ෂා වේචු සාරේ අතහැරියොත් මේ අසාරේ සාරේ දකින්න සාරේ අසාරේ දකින්න මේ මනසට කවදාකවත් නිවනක් ලැබෙන්නේ නැහැ මේ සංකල්ප වශයෙන් වැරදි දෘෂ්ටි වශයෙන් වැරදි. ජමේ કોઈ අදිෂ්ඨාන કોઈ භාවනා කොච්චර දේවල් අසාර්ථක වුණත් කොච්චර දේවල් සාර්ථක වුණත් මනුස්ස හිත්වල වෙන දේවල් හේතුඵල ධර්මයක් අනුව සිදුවෙන දේවල් මේක සාර්ථකුණා කියලා සතුටුණා දුක පිණිස හිටිනවා. අසාර්ථකුණා කියලා රණගාටුනොත් ඒකමත් දුක වෙනවා. මේ දෙකටම සැලෙන්නේ නැති මනසක් කියලා හිත කියන එක හිතනවා නම් ඒක ආර්යයන් වහන්සේට පමණක් සීමා නැතනම් මේ ඊටාත්ම ශ්‍රේෂ්ඨ කොයිදෝ ලොකු තියෙන එකක් මේ ජීවිතය අපිට නම් කරන්න බෑ අපි හරි කාලකන්‍ය අපිට හරි පෞසිත වෙනවා රේ මේ කියලා හිතුවොත් ඒ මනුස්සයා ඒ සෑම හිතවිල්ලක්ම කරන්නේ මිච්ඡා දිට්ඨිය හරහා මේක මනුස්සයන්ටයි මෙතෙන්දි සික්මයක් අවශ්‍ය කරන්නේ මනුෂ්‍යයන්ටයි මෙතන ප්‍රඥා ශික්ෂාවක් අවශ්‍ය කරන්නේ උපයන්න ඕනේ. මේ ආලෝක උපයන්න ඕනේ. මේ විවේකී උපයන්න ඕනේ. මේ මේ විශ්‍රාමයේ උපයන්න ඕනේ. මේ හුදෙකලා උපයන්න. ඒක නා දිනුවරට හැරපියා යන රජෙකුසේ. මේක අතහරින්න ඕනේ. සාජාව රට්ටං විජිතම් පහය. ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ. මේ සියල්ලම තුපේලා මේක නෙවෙයි හරේ. මේක යන ගමනේ පෙරමග ලකුණක් විතරයි. පහුවෙන්ද ආයසරයක් සතිය නැති සමාධිය නැති ප්‍රඥාව නැති තුච්ච තත්ත්වයටපත් වෙන්න පුළුවන් ඒකත් අර වාගෙම තමයි විපස්සනාව හැදිදැඩි කිරීමේ විපස්සනා පන්නරේ තැබීමේ උපකරණයක් මිස මේ ආලෝකහරා සැපහරා යන ගමන මහ කටුකොලක් අපි ලොකු සංසි දීලා තිනවා මේ කැලේක දනු ගාගෙන කුර ගාගෙන කරුවලේ කූඩැල්ල කඩ කඩ සර්පයෝ ඉන්න ඝන කැල ඝන බහල කැලයක් අසේ රින්ගන මිනිහෙක් යම් වෙලාවක වෙල්ෙලියකට આવොත් හිටගෙන යන්න පුළුවන් තරකට එමස ලොකු සාන්තියක් වෙනවා නේ හොඳ පායලා තිනවා වැස්ස තිබුණාට කූඩැල්ලෙක් ඉන්නනම් පේනවා සර්පෙක් ඉන්නනම් පේනවායි කියලා. ඒ වෙල්ෙලිය තියනවලු විශාල මඩ ගොඩක්. ඒ මනුස්සයා උනන්දුවෙන් දුවන යනකොට ගිහලා අර මඩේ එරී ගන්නවා. අර කැලේ කටුකොහල යන වගේම අමාරු තැනකට වැටෙනවා. ඒ නිසා මේ දෙකේදී යෝගාවචර දැනගන්න මේ කටුකොහලෙත් හොඳකුත් තියෙනවා නරකකුත් තියෙනවා. ওই වෙල්ෙලියෙත් එරුමක් තියෙනවා. කොට වෙන්න බැරි තැනකුත් තියෙනවා. මෙන්න මේ දෙකේදී තේරුමක් වේරුමක් නැති තැනට යනවා කියන එක හුඟ දෙනෙක් හිතන්නේ මිනිසුන්ට කරන්න බැරි දෙයක් කියලා. එහෙම නැත්නම් මට කරන්න බැරි වෙයි මම කාලකන්ණි මම පව කරනවා මට මේ මේ පින නැතුව ඇති මට දස පාරමිතා පිළ නැතුව ඇති කියලා උත්සාහ කරන්නේවත් නැහැ. මේ මේ කියන කතාවටම තව පොඩ්ඩක් ආධ්‍යාත්මික වශයෙන් ධෛර්ය වෙන නැත්නම් ආධ්‍යාත්මික වශයෙන් Tamanට පණරයක් තියාගන්න බලාපොරොත්තු තියාගන්න පුළුවන් කොනක් මතු කළ දෙන්න පුළුවන් මේ මට්ටමේ ඉන්නකොට ඒ කියන්නේ හොඳට අරමුණේ ඉඳලා අරමුණ සංසිඳිලා බොහොම විවේකීව පිරිසුත්තරනකට එනවා. එහෙම ඉන්න වෙලාවේ තමන්ගේ ශ්‍රද්ධාව ඕකප්පන ශ්‍රද්ධාවක් වඩ තමන් තුළින් මේ ශ්‍රද්ධාව ඇති කරගන්න පුළුවන්. මේ බුදුහාමුදුරු ඉස්සරහා ඉන්න නිසාවත් මහමෙ වුණාවට ගිය නිසාවක්වත් මොකක්වත් නෙවෙයි Taman තුලින්ම අරමුණේ නාම රූප පරිච්ඡේඥානෙ දැකීම නිසා ඇති සද්ධාාවක් එනවා. යන යන තැන තියෙන සද්ධාාවක් ඒක මේ බුදු පිළිමයක් ඉස්සරහා විතරක් තියෙන කන් නෙවෙයි. මේ අමූලික සද්ධාාවක්වත් මතුපිට සද්ධාාවක් නෙවෙයි. සමහරලාට මේ සද්ධාව සම්පූර්ණයෙන්ම ගෙවන් වෙලා මට බුද්ධ ආගම විපාලමන කතෝලික ආගමට යන්න වෙයිද කියලා හිතන තරමේ අදහසුත් එන්නේ ඉඳී තියෙනවා. නැත්නම් පංචිල් පද ඕනේ මට කාමීත්‍යචාරය හොඳයි කියලා හිතන වෙලාවත් ඉඳී. එතකොට කල්පනා කරනවා මෙච්චර ලස්සනට හිතව මගේ මේ ශ්‍රද්ධාව. දැන් බින්දුවටම බැස නේද කියලා. අර ශ්‍රද්ධාව නැතිවීම නිසා විශාල පශ්චාත්තාවයක් එන්න පටන් ගන්නවා. සුළු වේලාවකින් එනවා. මෙන්න මේ විදිහට අශ්‍රද්ධාව පහළ වෙච්ච වෙලාවේදී යම් කෙනෙකුගේ හිතේ කම්පනයක් චංචලයක් පශ්චාත්තාවයක් ඇති වුණා නම් ඒ පුද්ගලගේ ශ්‍රද්ධාව තාම තියෙන්නේ ඉන්ද්‍රිය මට්ටමේ විතරයි බල මට්ටමට ගිහිල්ලා නැහැ කියලා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කියනවා. ශ්‍රද්ධා බලයක් බවටපත් වෙන්නේ ශ්‍රද්ධාව කැඩුනයි කියලා නොසැලෙන ගතිය පැමිණීමයි. අසද්දේ නකම්පති ඒති ශ්‍රද්ධා බලං කියලා ලියලා තමන්ගේම సంతානයේ අශ්‍රද්ධාව පහළ වෙලා තියෙනවා තමන් දැනගන්න මේක හේතුඵල ධර්මයක් මිස මේ ශ්‍රද්ධාව නැති එකට මම වග වෙලා කනගාටු වෙලා වැඩන්නේ ශ්‍රද්ධාව කියන එකත් වෙනස් වෙන සුළු දෙයක් ශ්‍රද්ධාව කියන්නේ අනිත්‍ය ධර්මයක් ශ්‍රද්ධාව කියන්නේ දුක්ඛ ධර්මයක් වර කියනවා වර කියනවා ඉතින් මොකද කරන්නේ කියලා මේකට උපේක්ෂා වෙනවා නම් ඒකට කියනවා ශ්‍රද්ධා බලය කියලා වීර්යය ගැන කතා කරන තියෙනවා කුසීතකම එනවා බෙල්ල කඩාවැටෙනවා Tamanට ගැළපෙන්නේ නැති විදිහට ඉරියව්ව වැක්කරන පටන් ගන්නවා. සක්මන් කරනකොට හිතගෙන බුදියන්න පුළුවන් තරමට එනවා. හිතා ගන්න බෑ. මේ කතා කරගෙන ඉන්නකොට නිඥාන තරමටම මේ යෝගාවචරයකට තියා මේ සාමාන්‍ය මිනිහට ගන්න බැරි තරම් විදිහට කුසීතකම් එන්න පටන් ගන්නවා. ඉතින් ඒක දැනෙනකොට යෝගාවචරයට හරි ලැජ්ජාවක් එන්න පටන් අර ගන්නවා. ඉස්සරවත් මෙහෙම එකක් තිබුණේ මේ කුසීතකම නිසා විශාල චිත්ත කම්පනයක් එන්න පටන් ගන්නවා. ඒක සාරිපුත්‍ර සාමි කියනවා ඒ මට්ටමේ කුසීතකම කියලා කියන කුසීත විරිය ඉන්ද්‍රිය විරිය බලයක් බාටපත් වෙනකොට කුසීතේ න කම්පතිටි විරිය බලක්. තමන්ට හොඳටම තේරෙනවා තමන් ඉන්නේ වැක්කිරිච්ච ඉරියව්වක. එතෙන් සක්මනේදී හිතගෙන බුදින මට්ටමට එළසෙනවා. ඒත් මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මෙ නෙවෙයි මේක තමයි කුසීතේ සෙල්ලම. අපිට හැම වෙලාවෙම මේ වීර්ය පාගන විභූෂණ පාගන සියර වීර දීර කපාගෙන ඉන්න බෑ. ඒව නිත්‍ය ධර්ම නෙවෙයි. ඒව අනිත්‍යයි. අන්නේ කුසීතකම ඇති වුණාට පස්සේ ඒ කුසීතයට නොසැලෙන ගතිය තමයි විරිය බලය කියලා කියන්නේ. මේක බොහොම විචිත්‍රයි සද්ධාව ගැන සතිය ගැන කතා කරනකොට ප්‍රමාදේන කම්පති සති බලන්න. භාවනා කරන යනකොට හොඳටම තියෙනවා මගේ දැන් ප්‍රමාදයට වැටිලා. සතිය නැහැ. චක්මනේ ඉන්නකොට <clears throat> හිතවිලි දිගේ යනවා, හද්ද දිගේ යනවා. පරියන්කේ ඉන්නකොට <clears throat> වේදනා එනවා. එදින්දා වැඩ කරනකොට සෑහෙන වෙලාවක් සතිය නැති වෙනවා. යම් වෙලාවක ඒක ඉඳලා ආපහු සතිය ඇති වෙච්ච වෙලාවක තියෙන එක තල්ලේ තියෙන පශ්චාත්තාප වෙනවා. අයියෝ මං කොච්චර භාවනා කරත් උත්සාහ කරත් මට සතිය නැති වෙනවනේ. හිත ප්‍රමාදයට වැටෙනවනේ. අප්‍රමාදේ නැති වෙනවා කියලා පශ්චාත්තාපේ තියෙන තාක්කල්. ප්‍රමාද වීම ගැන පශ්චාත්තාපේ තියෙන තාක්කල් සතිය ඉන්ද්‍රිය මට්ටමේ තියෙන දවසක් එයි සතිය නැති වෙච්ච බව දැනගත්තට නොසැලෙන මනසක් එනවා. මේ සතිය කියන්නේ අනිත්‍ය ධර්මයක්. දුක පිණිස තියෙන ධර්මයක් මම දැන් දන්නවා මේට මේ පොඩ්ඩකට ඉස්සෙල්ලා මට සතිය තිබුණා. ඒක මොකද කරන්නේ? මේක මම නෙවෙයි. මේක මගේ නෙවෙයි. මේක මගේ ආත්මේ නෙවෙයි. මේකට පශ්චාත්තාප වීම තමයි කෙලස් කියන්නේ. පශ්චාත්තාප වෙන තාක්කල් සතිය තියෙන්නේ ඉන්ද්‍රිය මට්ටමේ බල මට්ටමට යන්නේ සතිය තිබුණත් හොඳයි නැතත් හොඳයි. ඊට පස්සේ සමාධිය එනවා වෙලාවක හඳට යන්න ඉරට යන්න උනත් පුළුවන් සමාධියක් එනවා. සමහරලාට පුවක් කිත්ත ගලේ ගැහුවා. කබරෑ පොළොව ගැහුවා වගේ මොන්නම විදියකින්වත් ස්පාසු නැහැ නිකන්. දිවි කොටක් අගට කඩලා දැම්මා. ඉන්නම බෑ. ඇඟ ලුණු දෙහි දැම්මා. අච්චාරු දැම්මා වගේ යන වෙලාව සමාධියකුත් එනවා. ඉතින් ඒ වෙලාවේදී වහ කණ්ඩ හිතනවා, පෝච්චියට බෙල්ල තියන්න හිතනවා, මොහොතේ ගඟේ පනින්න හිතනවා. ඒනම් ඒ කියන්නේ තාම සමාධියේ ඉන්ද්‍රිය මට්ටමින් ඔලුව උසලා නැහැ. මුත් මේ තරම් නාස්තික සමාධියක් ආවත් මේක හේතුඵල ධර්මයක්. මේක මම නෙවෙයි. මේක ඕන වෙලාවක ආය සමාධිය ගන්න පුළුවන් තත්ත්වෙ මගෙන් ගෙවිලා නැහැ. ඒ නිසා පශ්චාත්තාපනොත් කොහොමද ගන්න බෑ. ඒ නිසා සමාධිය නැහැ නේද තිබව තියෙනවා. ඔකට සැලෙන්න දෙයක් නැහැ. මට කරන්න තියෙන්නේ ඊගාට සමාධිය ගැනීම සඳහා යමක් කළ යුතු ඒ දේ කරන එකයි. ඒ දේවත් කරන්න හම් වෙන පශ්චාත්තාප වුණොත් කියලා. ඒ වික්ෂිප්ත භාවයේ පිළිබඳව නොසැලෙන මනසක් ගන්න පුළුවන් නම් ඒක තමයි සමාධි බලය කියලා අපේ සර්වඥාචාපට කියලා දීලා තියෙන්නේ. ඊට ප්‍රඥාව නැති වෙලා මේ කල යුත්තේ තේරෙන්නේ වම කියනකොට දකුණ තියෙනවා ආස්වාද කරනකොට ප්‍රසවාස කියලා මෙනෙහි කරනවා මොන විදිහට අපි දැන් කාලේ වචනේ කියනවා අංජබජල් වෙනවා අන්‍යවිත වෙලා යන හොඳටම දන්නවා මත ඒතියෙදි චි මගේ හිතට මෙහෙමත් දුනානේ මම මෙච්චර ප්‍රඥාවන්ත කෙනා මටත් මෙහෙම වුණානේ කියලා පශ්චාත්තාප වෙනවනම් කවදාකවත් ප්‍රඥාව ඉන්ද්‍රිය මට්ටමින් උඩට යන්නේ නැහැ අච්චරම හොඳට ප්‍රඥාචිතා සමානගත මන්න මේ මං දැන් මට තියෙන මිච්ඡා දිට්ඨිය මට දැන් තියෙන මායාකාරී හිතක් මට දැන් තියෙන ෂට හිතක් මේ හිත මෙහෙම තමයි මේ හේතුඵල ධර්මනෝ මේ වෙනවයි කියලා ඒ ප්‍රඥාව නැතිකම චීතිත් නොසැලෙන මනසක් ගන්න පුළුවන් නම් ඒකට කියනවා ප්‍රඥා බලය සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වල පංච බල ඉඳලා පංච පංච ඉන්ද්‍රිය ඉඳලා පංච බල වලට යනකොට තියෙන්නේ මේ තමන් නිවන සඳහා නිවන වැඩිම සඳහා ඉන්ද්‍රියෙන් තියාගත්ත මේ පංච ඉන්ද්‍රිය ධර්ම වුණා. කැඩෙන්න ඉඩ තියෙනවා කැඩුනට නොසැලෙන මනසක් අවශ්‍යයි. එහෙම නැත්නම් කවදාකවත් පොච්චංග මට්ටමට යන්නේ නැහැ. පොච්චංග මට්ටමට යන්න නම් සද්ධාව තියෙන කොටත් හොඳයි නැති කොටත් හොඳයි. ශ්‍රද්ධාව කියන්නේ මානසික ධර්මයක්. හේතු තියෙනකොට යා එනවා හේතු නැතිකොට යනවා. වීර්යය තියෙනවනම් හොඳයි. නැත්තම් ඒත් හොඳයි. මේ දෙකම මානසික ධර්ම මම දන්නවා. දැන් මේ වීර්යය තියෙනවා. දැන් නෑ. දැන් කුසීතයි. මේක විසිකරන්නේ මේ කුසීතකමත් ඉගෙන ගත යුතු දෙයක්. මේ සතිය තියෙනවා. දැන් සතිය නෑ. මේ සමාධිය තියෙනවා. මේ සමාධිය නෑ. මේ ප්‍රඥාව තියෙනවා. මේ ප්‍රඥා නෑ. අන්න ඒකෙදී Tamanට පරප්‍රත්‍යයෙන් තොරව තව කෙනෙක්ගේ කමඨාන් සුද්ධ කරන්නේ නැතුව තමන්න මේක තේරුම් ගන්න පුළුවන් දවසක් ආවොත් අන්න තනියෙන් භාවනා කරන්න උත්සාහ. සද්ධා තියෙනකොට තියෙන බව දන්න. ආඩම්බර වෙන්නේ නැහැ. සද්ධා නැති වෙනකොට ආමත් දැන් සද්ධාව නැහැ. නමුත් ඊගාට ආය සද්ධාව පිටවන්න පුළුවන් ශක්තිය මගෙන් වැය වෙලා නැහැ. ඔක ඒයි. ඒකට ආය මේ ආතතියක් මානසික ආතතියක් ගන්න අසහනයටපත් වෙන්න දෙයක් නැහැ. ආ මේ විදිහට යනවනම් මේක සඳහා පදනම් වෙන්න තියෙන්නේ දත යුත්ත සත්‍තා විද්‍ය සති සමාධි ප්‍රඥා කියන මේ ඇති වෙච්ච ධර්ම දුකක්මයි. හරි අමාරු කෙනෙකුට හිතන්න අපි මේ ආයාසයෙන් ඇති කරන සතිය දුක පිණිස හිතීද කියලා. ඒකයි සර්වඥාන්සේ මේ ශ්‍රීමුක දේශනාවක් කරන්නේ උපදිනතා දුක්ඛමේව uppajjamana uppajjati දුක්ඛම දුක්ඛං ඒව නිරුච්චමාන නිරුච්චති මේ ලෝකේ උපදින තාක් ධර්ම තියෙනකට සද්ධා කිව්වත්, වීර්ය කිව්වත්, සතිය කිව්වත්, සමාධි කිව්වත්, ප්‍රඥාව කිව්වත් දුකමයි. ඒක අවශ්‍යයි. ඒ මොකටද ඒක අවශ්‍ය කරලා තියෙන්නේ? අර නිවර්ණ ධර්ම ටික අයින් කරන්න විතරයි. ඒකට මේක නිවන නෙවෙයි. මේක මේ සදාකාලික සැප දෙන දෙයක් නෙවෙයි. මේකත් ඇති වෙන්නේ නැති වෙන බව තියෙනවා. තමන්ද නිවන ලැබෙන්නේ ඒ ඇති වෙන්නේ නැති වෙන ගතියට නොසලෙන මනසක් ඇති කරගන්න. ඒ සඳහා යෝගාවචරයට ධර්ම කාරණා තේරුම් ගන්නවා සුතමේ වාසයේ සතිය කියන්නේ දුක්ඛ ධර්මයක් කියලා. සමාධිය කියන්නේ දුක්ඛ ධර්මයක් කියලා. ප්‍රඥාව කියන්නේ දුක්ඛ ධර්මයක් කියලා. ශ්‍රද්ධාව කියන්නේ දුක්ඛ ධර්මයක්. වීරිය කියන්නේ දුක්ඛ ධර්මයක්. මේක තමයි අමාරුම තැන යෝගාවචරයට මෙච්චර ආසාවෙන් වඩපු සතිය මට දුක පිණිස හිටී දෝ කියලා හිතන්න අමාරුයි. ඒ නිසා සර්වඥාන්සේ මේ බොජ්ජංග ධර්ම ගියාට පස්සේ නැවතත් සති බලේ බවට පත්වෙච්ච එක සති බොජ්ජංගයක් වශයෙන් වඩන්න ඕනේ. ඒක ලෙවලා ඕම ලස්සන පන්නරයක් තියෙනවා. සති සම්බොජ්ජංගේ වඩල සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිශ්චිතං විරාග නිශ්චිතං නිරෝධ නිශ්චිතං පටිච්චසක්කාන පස්සී කියලා වඩන ලද සති සම්බොජ්ජංගය විවේකීව වඩන්නේ කියන. ඇති වුණත් හොඳයි නැති වුණත් හොඳයි කියන අදහසයි. විරාගීව වඩන්නේ කියලා තියෙනවා. ඒකටම බැඳීගෙන නෙවෙයි එන සත්‍ය සත්‍ය මෙහෙමයි යන සත්‍ය මෙහෙමයි. Nirodhe දකිමින් යන්න කියනවා. මේක තමයි මම හිතන්නේ ඒකේ තියෙන ගැටේ පුළුවන් ද කෙනෙකුට දැම්මගේ සතිය ගිලියමින් පවතින බව දැනගන්න. දැන් මට තියෙන සතිය ගෙවෙමින් සතිය නිරෝධ වෙමින් ඒකත් නිවනම තමයි. දැන් මේ දෙකල් කිරේ සත්‍ය උප්පාදේ බලන්නනේ. ඇති වෙනවා දිහා බලන්නේ. ඇති වෙනකොට සන්තෝෂ වෙන්නනේ. දැන් දන්නවා මගේ සත්‍ය ගෙවෙමින් පවතිනවා. මගේ සත්‍ය ගෙවෙමින් පවතින කියන්නේ කෙලෙසක් වෙනවා කියන එකයි. භාවනා කරමින් ඉනකොට සද්දයක් ඇහෙනවා. නැද්දකින් කියලා හිතෙනවා. එතකොටම සත්‍ය ගෙවෙනවා. මේක බලන්න බලන්න. ඇති වෙන සද්ද හෝ සද්දට ඇති වෙන ද්වේෂය බලන ගමන් මේ ද්වේෂය එනවනම් දේශේ දැනගන්න සත්‍යකුත් තියෙනවා ඒක අපි අමතක කරන්න නරකයි. ආධුනිකයා හුඟක් වෙලාට පශ්චාත්තාප වෙන්නේ මයි ළඟ මේ වඩානගේ සතිය වැටුණා කියලා. සතිය වැටෙන ඇති නිරුද්ධ වෙන ඇති බැලීම බොජ්ජංග මට්ටමේ සතියයි. නැති වෙන සතිය, යෙවෙන සතිය, නැති වෙන සද්ද වීර්ය, නැති වෙන සද්ධාව, නැති වෙන සමාධිය, නැති වෙන ප්‍රඥාව. අන්න ඒකෙදි තමන්ගේ දරුවා මැරෙද්දී ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන් නේද? ශ්‍රීදර වේදකණ්ඩගේ කාන්ත මාතාවගේ කතාවේ ලියලා තියෙනවා. මේ මාතාව මේ තමන්ගේ ගම්පියසර සර්වචනාචේ මේ මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මොංගලන ස්වාමීන් වහන්සේ පින්නිපාත වන්නකොට ඒ මෑණියන්ට පණිවිඩයක් හම්බ වෙනවා හෙට මේ දෙපොළ මෙහි එනවයි කියලා. පිරිසක් අරගෙන මේ චාරිකාවේ උන්න ඒ මෑණියෝ වයසක කනවැන්දින් අම්මන්ඩි කියන කනවැන්දින් අත්තම්මා කියන. ගමේ ඔක්කොම ලැහැත්ති කරලා ලස්සන දානය සංවිධානය කරලා පින්නපාත යන්න එපා සංස වඩින්න අපේ ගෙදර අපි දාන ලැහැත්ති කරන හිටියෝ පාතල ඉන්න පාතන හිටියා කියන වගේ ලස්සන සංවිධානයක් කරලා ඉවරලා දාන පිළිගන්නව කට්ටියම සම්බන්ධ කරලා. චාරිපුත්‍රයන්ද දාන්නව කතාව. ඊට පස්සේ මේ මෑණියන්ගෙන් අහනවා මේ කොහොමද මේ පින්කම ගැන පොඩ්ඩක් අපි අනුශාසනා කරන්න ඉස්සෙල්ලා පිළිසර මතක් කරන්න කියලා. ඒතර මේ මෑණියෝ කියනවා මම හරියටම දැනගෙන ඉඳලා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලාද වටිනායි කියලා. ඒකයි මේ කට්ටියට කතා කරේ. මන්ට ඇති දෙයක් නෑ. මම සංවිධානය කරයි. ඒකට අහන කොහොමද දැනගත්තේ කියලා. ස්වාමීන් වහන්සේ මං ගියේ හැන්දෑවේ ওই පහන්සි කියලා අතපතු ගාලා තල මේ ඇතුළට කියලා ගොම්මනේ පාරායන වර්ගයේ මං සජ්ජායනා කරා. එතකොට වෙසමුණි රජුරෝ උඩින් යන ගමන් පල්ලෙහාට ඇවිල්ලා ස්වරූපෙන් පෙනී ඉඳලා මට ඉස්තුති කරලා ගියා මේ ඇලපිල්ලක්වත් පාපිල්ලක්වත් වරද්දන්නේ නෑ මට පාරායන වර්ගයේ කතා කරන්න පුළුවන් කියලා. ඒත් මං ගණන් ගත්තේ නෑ කිව්වා. අපි මේ කතරගම දෙයියනකොට මේ පෙරහැර පානවා මෙහි. වෙදමුණි රජුරාවත් මියම්ම ගණන් ගත්තේ නැහැ. ඊට පස්සේ උඹ ආවේයි කියලා. ඊට පස්සේ කිව්වා මේ කරපු උදව්වට ස්තුතියක් කරලා යන්න ආවේ. අනිත් එක මම පණිඩියක් කියලා නම් හෙට මේ ගමන සාරිපුත්තු සාංශේ මොගලන් සාංශේ වුණා. ඊට පස්සේ ආයේ ඒක නම් වටිනවා. භාවයේ ඒක වටිනායි කියලා මේ කතාව මේ මෑණියෝ හෙලි කරනවා සභාවට. දැන් එහෙම විසමන් රජු රිකපට පල්ලයට බැසනම් එහෙම අම්ම කෝවිල් දාගෙන එන සෙල්ලම් දායි. අරාම දත පහකට ගණන් ගත්තේ. ඒකට ආරියපුත් ආහතර ආනවා මෑණියනේ උඹේ ළඟ ඔය වගේ ආචාර්ය ධර්ම ගොඩක් තියෙනවා. ඒ එහෙමයි හතක් තියෙනවායි කියන. තවත් එකක් කියන්නේ කියනවා. ස්වාමීන් වහන්සේ මට හිටියේ එකම පුතයි නන්ද කියලා. මේ රට වැසියෝ කියලා කතා කරලා රජුරවන්ට පණිඩක් කරලා තියෙන මෙයාකා මගේ පුතා රාජද්‍රෝහියෙක් කියලා රට රජ රාජපුරුෂය ඇවිල්ලා මේ එලිපත් උඩ තියලා කැපුවා ස්වාමීන් වහන්සේ පුතා. මගේ නන්ද පුතා මේ එලිපත් ඉඳලා කැපුවා මගේ හිත සැලුන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒතකොට ඒක ඉතින් ඇත්තටම ඉතින් අම්මා කෙනෙකුට හිතා ගන්නවත් බෑනේ Tamanට නේ එකම පුතා කේලමකට රාජපුරුෂය වෙලා Taman ඉදිරියට එලිපත්ත තියලා කපනවා. සාරිපුත්‍රයන්සේ තව පොඩ්ඩක් වයින් කළා තියෙනවා. ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ මගේ පුරුෂයත් එක්කම දිගටම මේ ප්‍රතිවෘත්තව රැක්කා. එහෙනම් ස්වාමීන් වහන්සේ හදිසිය වගේ මරණයටපත් වෙලා දැන් යක්ෂයෙක් වෙලා රැයට එනවා. ඊට ස්වාමීන් වහන්සේ මෙච්චර තනියෙන් හිටියනවන කවදාකවත් බයක් වෙන්නේ නැහැ. ඒකත් ආශ්චර්ය ධර්මයයි. ඊට පස්සේ කියනවා මම ස්වාමීන් වහන්සේ ਸਰුවචනස්ගේ බණ ඇහුවේ මේව දවසේ එදාම තමයි මම මම එතකොට දරුවන් රකින්න අම්මා කෙනෙක් මිනිහෙක් එක පවුල් කන ගෑණියක් මම එදා ඇති කරගත්ත ප්‍රථම අධ්‍යයනයේ අද වෙනකම්ම තියෙනවා ස්වාමීන් වහන්සේ. ද්විතිය අධ්‍යයනයේත් අද වෙනකම්ම තියෙනවා ස්වාමීන් වහන්සේ. තෘතිය අධ්‍යයනයේ අද වෙනකම්ම තියෙනවා ස්වාමීන් වහන්සේ. හතරවෙනි අධ්‍යයනයේත් අද වෙනකම්ම තියෙනවා ස්වාමීන් වහන්සේ. මම සෝවාන් වුණා ඒකත් අද වෙනකම් තියෙනවා. සකදාගාමී වුණා ඒකත් අද වෙනකම් තියෙනවා. මම අනාගාමී ස්වාමීන් වහන්සේ කියලා. ඒක තමයි අර ඉස්සලා ආශ්චර්ය ධර්ම වලට ප්‍රධාන හේතුව අපි නම් අනා ගන්න જાතියනේ. මේ අම අනාගාමි. ඊට වේසමුනි රජුරාවත් අනාගන්නේ. පුතාලිපත් උඩ දෙල ගැගුවත් අනාගන්නේ. ස්වාමි පුසරයට ඇඳට ආවත් යකෙක් වෙලා අනාගන්නේ. එන මොන දෙකින්වත් අනාගන්නේ මොකද කිසිම දෙයක් මම කියන්නේත් නැහැ මගේ කියාගන්නෙත් නැහැ මගේ ආත්මය කරගන්නෙත් නැහැ. මේ ਸਰවඥාන්සේ මේක අහගෙන අහුවෙන්දා ජේතවනාරාමෙදි කියනවා සාරිපුත්ත මෙන්න මේ වගේ සිංහනාදයකට අවස්ථාව සැලසුණා වේරුකණ්ඩ කි නන්ද මාතා මෙන්න මේ වගේ සිංහනාදයක් මේ ශාසනය කෙරුවයි කියලා ඒ ඒ අපිට බන අපිට මතක් වෙන්න සරෝජනාසේ අනික් සංඝයාට මතක් කරනවා. සිංහාර ඩිංගිත්තක් ආනාපාන කරන සද්දයක් එනවා ආනාපානවල වේදනාවක් එනවා ආනාපානවල හිතවිල්ලක් එනවා ඒකට ඇති වෙන මනාපමනාව දෙක බලලා අන්තිමට ආනාපානය ඇති කරගන්න සතියක් ඇති වුණත් නැති වුණත් සමහිත. ඒ සඳහා ඇති සද්ධාව ඇති වුණත් නැති වුණත් සමහිත. වීරිය ඇති වුණත් නැති වුණත් සමහිත. සමාධිය ඇති වුණත් නැති වුණත් සමහිත. ප්‍රඥාව ඇති වුණත් සමහිත නැති සමහිත කියලා කියන්නේ සද්ධාව නැති වෙගෙන යනකොට හොඳට මේ මම දකින්නේ කෙලේශයක් කෙලේශයක් කියන්නේ නරකයි දුකක් ගෙවෙනවා. වීර්ය නැති වෙලා යනවා. කුසිතකම තුන මේ වීර්ය නැති වෙනවා කියලා කියන්නේ දුක්ඛ ධර්මයක් ගෙවිලා යනවා. තීන සතිය නැති වෙලා යනවා. ඒක දිහාත් බලන්නේ නිරෝධේ විදිහට. සමාධිය නැතිලා ඒක දිහා බලන්නේ නිරෝධේ විදිහට. ප්‍රඥාව නැතිලා ඒ දිහා බලන්නේ නිරෝධේ විදිහට. මේකට කියන්නේ විවේක නිසිතා, විරාග නිසිතා, නිරෝධ නිසිතා, පරිනිසා ගානපසී, පරිනිසා ගානපසී කියලා කියන්නේ මේ වඩන සත්‍ය සමාධි ප්‍රඥා දේවල් දාන්න වෙනවා. කියවන්නේ නැතුව නිවනට යන්න හම්බ වෙන්නේ නැහැ. ඒ කටුවචාරින් වහන්සේලා මතක් කටුවචාරන සුමික උපමාවක් දෙනකම මතක් කරනවා යම් කිසි කෙනෙක් තමන් ඉන්න රාජ්‍යයේ රජුරවන්ට වැරදි පණිවිඩයක් නිසා රාජද්‍රෝහියෙක් කියලා පයින්ඩි හැම්බෙලා රජුරෝ රාජපුරුෂෝ මෙහෙවනවා නම් මේ මිනිස්සු අරගෙන ගෙනලා මරපන් කියලා. ඒ මිනිස්සු කරන්නේ දුරුවගෙන ගිහිල්ලා අනික් රාජ්‍යයට පයින් එක. ඒ රාජ්‍යයේ එහෙම තමන්න කේලමක් කතාවක් නැති නිසා. මොකද මේ යන්න හදන මනුස්සයා මේ රාජ්‍යය ඉඳලා යා රාජ්‍යයට යන්න විශාල ගංගාවක් හරහා යන්න වෙනවයි කියලා හිතනවනම් ඉමර්ෂා ගංගායිනට ආවට පස්සේ මුළුන් තරම් ඉක්මනට ගංගෙන් එහා පැත්තට ගියාම වෙනම අධිකරණයක් නැති. අන්න මේ වගේ වාතාවරණයක ඉන්න මිනිස්සු පීනන්න දන්නේ නැත්තම් එතන ඔරුවක් පේන්නත් නැත්තම් අටුවචාරින් වංශලා රූපකයක් නිදර්ශනයක් මාලා පෙන්නනවා එහා යුර වැඩිච්ච වැවිච්ච ගහක් ගඟ මැදට නිකන් අත්තක් වේදලා තිනවා ඒ අත්තේ එල්ලෙනවා වැලක්. මේ මිනිස්සයා රාජා හෝ මා හෝ ගංගා හෝ කියලා හිතලා හිටියත් මැරණ එක නෙවෙරනේ දූවගෙන ආපු වේගෙටම අර වැලේ පනිනවා ගඟ මැද තියෙන වැල අල්ලා ගන්න අදහස. ඉතින් අටවචාරින් වහන්සේ කියනවා දැන් මේ මිනිස්සයා වැල අහු වුණොත් අර පැනපතාට මොකද වෙන්නේ වැල පැද්දිලා ගිහිල්ලා එහා පැත්තට යනවා. එතනදී වැල අතහැරියේ නැත්තම් මොකද වෙන්නේ කියලා. එහා පොරටම ගිය වෙලාවේදී වෙලාචාරිය නැත්තම් මොකද වෙන්නේ? අර වැලති ගිය ආපහු එන්නේ හිටපු යුරටමයි. ඒ නිසා මේ මනුස්සයා එහා පැත්තේදී වැල අතාරින්නේ ගොඩ බිමම දැකලා නෙවෙයි. මේ වැලෙන් ඔච්චරයි ගන්න පුළුවන් මේ වෙලාවේ වැල අතාරින්නේ නැත්තම් දුකටපත් වෙන නිසා ඒගොඩට වැටෙනවා එක්කෝ වැල්ලක් උඩ වැටේ. එක්කෝ නොකපුරු ජලයක වැටේ. ඉතින් එහා පැත්තට ගියාම මනුස්සයා වෙන රාජ්‍යක ඉන්නේ. අන්න ඒ වගේ මේ ශ්‍රද්ධාව, විද්‍ය, සති, සමාධි, ප්‍රඥා කියන මේ වඩන ලද ඉන්දිය ධර්ම පවා විවේක නිසිතම් විරාග නිසිතම් නිරෝධ නිසිතම් පට්ඨිසග්ගානුපස්සී කියලා කියන එක බුද්ධජනනාංශේ කියන කවදාකවත් කවම කෙනෙකුටවත් මේක මධ්‍යම ප්‍රතිපදාව කියලා ස්වයම්බූ ඥාණයට නම් පහළ වෙන්නේ නැහැ කියන. ඒක ਸਰවඥාන්සේගේ බණ ආණ්ඩම. පරතෝ ഘോഷයම තියෙනවා. ඒ විතරක් නෙවෙයි. ඇතුළත තියෙන යෝනිසමනසකාරයේ තියෙන්න ඕනේ මේක වෙන්න ඇති මධ්‍යම ප්‍රතිපදාව කියලා. ජීවනතු සදා කාලිකව මට සද්ධාව ඕනේ, සදා කාලිකව මට වීර්යය ඕනේ, සතිය ඕනේ, සමාධිය ඕනේ, ප්‍රඥාව ඕනේ කියලා කියනවනම් එහෙනම් නිවන කියන්නේ සද්ධාව වෙන්න වෙනවා. නිවන කියන්නේ වීරිය වෙන්න වෙනවා සතිය වෙන්න වෙනවා සමාධි වෙන්න ප්‍රඥාය නිවන කියන්නේ කිසිම දෙයකට නායි කරන ධර්මයක් නෙවෙයි. තමයි වඩන ලද ධර්ම කොටස් පවා දැක්ක දැක දැන දැන අතාරින්ද වෙන ගැන ਸਰවචන්ස කියනවා ධම්මෝ පිවෝ භික්ඛවේ පහතබ්බා පගේවා ධම්මෝ මහණෙනි මේ උඹලා විසින් වඩලද ධර්මයක් උඹට අතාරින්ද වෙනවා අධර්මය ගැන කුමන කතාවද මෙතන තමයි මේ සමත සම්මාදිට්ඨිය සහ විපස්සනා සම්මාදිට්ඨිය අතර තියෙන කැපිපෙන වෙනස. මේ ශ්‍රද්ධා විදී සත්‍ය සමාධි ප්‍රඥා කියලා කියන්නේ නිෂ්ඨාව නෙවෙයි උපකරණ ටිකක් විතරයි. නිෂ්ඨාව සඳහා යෑමට උපකරණ ටිකක් විතරයි. ඒකත් කැප කරන්න ඕනේ. මේ කියන විවේක ගතිය ලබන්න, මේ කියන විශ්‍රාම ගතිය ලබන්න, මේ කියන නිරෝධය ලබන්න, මේ කියන විරාග නිශ්චිත බව ගන්න, මේ කියන පටිනිස්සග්ගානුපස්සනාව ගන්න. ඉතින් මේ විදිහට Taman වඩලනද ධර්මයන් පවා ඉහළ පහළ යනකොට හොඳ නරක එනකොට නොසැලෙන මනසක් ලැබීම සඳහා ඉත්‍ත්‍යාවක් වේතුයි පුරුෂයෙක් වේතුයි පැවිදි වේතුයි උපසම්පදා වේතුයි බෞද්ධ වේතුයි අබෞද්ධ වේතුයි කියනවා මොන්න තරම් විහිළුද කියලා හිතලා කල්පනා කරගන්න. ඒ සම්පූර්ණ අහඹ ධර්මයක්. මේ ධර්ම වඩන එක නම් තාර්කික වැඩක්. ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් වඩාන වඩාන යනවා. නමුත් මේ වඩන සේරම මට දවසක අතාරින්න වෙනවා. ඒ නිසා කැඩි කැඩි වැටෙන්නේ වැඩෙන්නේ කැඩෙන වෙලාවේදී මොකද්ද පන්නරයක් මට ලැබෙනවා. මොකද්ද මට යොසීමේ ශක්තියක් ලැබෙනවා. දෙරීමේ ශක්තියක් මේක අත්‍යවශ්‍යයි. සද්ධාවේ එමින් යමින් එමින් යමින් තමයි දියුණු වෙන්නේ. වීර්යය එමින් යමින් තමයි දියුණු වෙන්නේ. සතිය එමින් යමින් තමයි දියුණු වෙන්නේ. සමාධියක් තියෙනවා ප්‍රඥාවක් තියෙනවා. මෙන්න මේක දිහා බලලා එනකොට සතුට වෙන්නයි යනකොට කනකාට වෙන්නයි ගියොත් තාම නිකන් ලා කෙසෙල් දැල්ලක් වගේ හුලඟට අවුවට තැව් ගහිනවා. මේක හොඳට මෙහෙරිච් එකක් වටපත් වෙච්චාම එන්නේ හොඳයි යන්නේත් හොඳයි. නික මම දන්නවා පැහැදිලිව හරි අමාරුයි නික දිරව ගන්න. මේක අමාරුයි Tamange මේ අගයන් ආඩම්බරයන් පද්ධතියට දාගන්න. නමුත් මම හිතනවා මේක අහලා තියෙන එක වරදින එකක් නෑ. අහලා තියෙන එක අභෞව්‍ය පිණිස හිටින් එකක් නෑ ප්‍රයෝජනවත් වේවි අනිත් එක මේ වගේ පිළිසකට ප්‍රයෝජන ගන්න බැරි නම් මං හිතන්නේ මේ ලෝකේ තව ඉන්නවයි කියලා දෙවියෙක් බ්‍රහ්මෙක් මා මේ මේ වෙන පුරුෂයෙක් හෝ යකෙක් හෝ තිරසනෙක් හෝ මේක වැඩ ගන්න. නිසා මේ සපත සම්මාදිට්ඨිය ඉඳලා විපස්සනා සම්මාදිට්ඨියට පත්වීමත් ඒකාන්තෙම රැඩිකල් වාදී. ඒකාන්තෙම අභියෝගශීලී සෙල්ලක්කාර වැඩක්. ඊට පස්සේ මේ වඩන ලද සම්මා දිට්ඨිය සමත සම්මා විපස්සනා සම්මා දිට්ඨිය කියන මාර්ග සම්මා දිට්ඨියට දානකොට ඒ සංඛාර උපේක්ෂාවකට සීල සංස්කාරයන් මෙසේ සමසිත පවත්තන්ට යනකොට රහත්widetilක ගඳ සුවඳ රහත්widetilක බුද්ධිය රහත්widetilක තියෙන ස්වභාවය දැකලයි සෝවන් මාර්ගයවත් ලැබෙන්නේ ඒකම වෙන පැත්තකින් කියන්න පුළුවන් සෝවාන් මාර්ග ඥානය කියලා කියන්නේ අමෘතයේ මංගල ලකුණ නම් අමෘතයට යන්න වෙන්නේ මූර්තය හරහා. ඊට ඉස්සෙල්ලා තමයි මැරිලා උපදින්න වෙනවා. කවදාකවත් Tamange මේ රුචි අරුචිකන් ටික මරා දමන තෙක්. Tamange මේ මමයා මරා දමන තෙක්. තමන්ගේ තියෙන පෞරුෂත්වය එහෙම නැත්නම් තමන්ගේ තියෙන අභිරුචි සම්පූර්ණයෙන් පාවා දෙන තෙක් කවදාකවත් හම්බෙන්නේ අමෘතය පිළිබඳ හැඟීමක්වත් ගන්න. ඒ භාවනා කරන යෝගාචර හැමදාම මේ ආරමුණ ගෙවම් කරගෙන ගිහිල්ලා අර විවේකතන්ට යනකොට ඉස්සෙල්ලා ඉස්සෙල්ලා ගෑස් එක බයන් ගන්නවා සැලෙන්න පටන් අර ගන්නවා හීන දාඩිය දානවා බය වෙනවා හීනෙන් බය වෙනවා නාන ප්‍රතිරලම් පටන් ගන්නවා ඒකෙම පේන්න පටන් අර ගන්නවා තමයි සීලයක ශ්‍රද්ධාවක ඉන්නවාද කියලා. නැත්නම් ඒක මට්ටම් කරන මට්ටම් ගන්නේ ඒක සාමාන්‍ය දෙයක් වඩටපත් වෙනවා. පත් වෙනකොට පේනවා සංඥාව කවදා හරි සම්පූර්ණ ගෙවෙන තැනට යනකම් සංඥා ස්කන්ධය පිළිබඳ ආબોධය ලබන්න බෑ. වේදනත් කවදාවත් විඳින්න බැරි තැනට යනකම් වේදනා ස්කන්ධය පිළිබඳ ආબોධය ලබන්න බෑ. සංස්කාර සියල්ල ගෙවෙන තැනට යනකම් සංස්කාර ස්කන්ධය තේරුම් ගන්නත් බෑ. විඥාණය කියන එකත් දැක දැක දන දන ගෙවම් කරන තෙක් විඥාන පිළිබඳ පාඩම ඉවර වෙන්නේ දුක් කතා කරන දෙයක් නෑ රූප ගැන. රූප කොහොමදත් කියලා දාන. ආන්න මේ අවස්ථාව ඉස්සෙල්ලා ඉස්සෙල්ලා යෝගාවචරය භාවනා කරන විදිහ 45ක් 50ක් කරන යන්නේ. පහු වෙනකොට තේරුම් ගන්නවා ආශ්වාසය කියලා ප්‍රශ්වාසයක් පටන් ගන්න ඉස්සෙල්ලා මේව හැම තැනම තියෙනවා. ආශ්වාසය ප්‍රශ්වාසයට යනකොට අතරමැද ස්ථානයේදී අපිට සංඥා ගන්න බැරි විඳින්න බැරි සකස් කිරීම වලින් තොර විඥාණයට අල්ලන්න බැරි තැනක් හරහා ගිහිල්ලා තමයි ආශාසි ප්‍රසවාසයට හැරෙන්නේ ප්‍රසවාසය ආශා මෙතන මරණයක් තියෙනවා ආශාසින්ද ප්‍රසවාසයට යන්නේ මරණයක් හරහා මේක ක්ෂණික මරණය කියලා කියනවා ප්‍රසවාසී වරකල ආය ආශාසයට යන්නේ ක්ෂණික මරණයක් හරහා මේකට විවෘත වෙච්ච දවසේ නිවනට විවෘත වුණා වගේ මේක වසංගන තියෙන තාක්කල් තාම නෑ නිවනට දොරේ යතුරුවක් දැකලා නැහැ. ඒක නිසා අපි ඥාතේ හරහා අඥාතේට යනවා. ද්‍රව්‍ය හරහා අද්‍රව්‍යයට යනවා. ඥාතේ හරහා අඥාතේට යනවා කියන්නේ සංඥා තියෙන තැන, අරමුණු තියෙන තැන, දන්න දේ හරහා අරමුණු ගෙවම් කරනකම් ගියාම මොකද වෙන්නේ? නොදන්න තැනකට යනවා. නොදන්න තැනට යනකොට නිකන් පාළු ගතියක්, අසම ගතියක්, තනි ගතියක් දැනෙනවා. ඒවට කෙලස් කියලා කියනවා. ඒක හොඳට පුරුදු වුණාට පස්සේ මේ දන්නා තැන සිට නොදන්නා යන තැනට යන ගමන අත ගාගෙන යන්නසේ. ඊළේ නොදන්නා තැනත් බොහොම විවේකීව විරාගීව නිරෝධ සම්පත්තිය යුක්තව පටිනිස්සග්ගානුපස්සීව ඉන්න පුළුවන් නම් මේ යෝගාවචරය එළෝ මෙලෝ දෙක මල්ලන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ඒ සෙල්ලක්කාර දණ්ඩේ යන්න දක්ෂ කෙනෙක් වාටපත් වෙනවා. මේක බැලුව බැලමට නම් පේන තියෙන්නේ කන කස්තාව විශේෂයෙන් අහස බලනවා වගේ බොහොමත්ම අහම්බයක් කියලා. නමුත් හැම හුස්ම රැලි දෙකක් අතරම හැම හිතිවිලි දෙකක් අතරම හැම වේදනා දෙකක් අතරම හැම ශබ්ද දෙකක් අතරමැදම මේ හිස්තන තියෙනවා. අපේ හිත හැදිලා තියෙන හිස්තනක් නැතුව එක දිගට ඝන සංඥාව දිගේ යනවා. නිත්‍ය සංඥාති කියන්නේ නිසා අපි කියනවා ආනාපාන බලනකොට කිසි වෙනසක් නැති දිගට මට ආනාපාන එක විදිහට පේනවායි කියන. නමුත් ආස්වාසයක් සම්පූර්ණ ගෙවන් කළ ප්‍රසවාසයට යනකොට ඔය ප්‍රතිපදාව නිබ්බාන ගාමන ප්‍රතිපදාව සම්පූර්ණයෙන්ම තියෙනවා වෙලා තියෙන අපේ හිතේ තරම්ම හොරයි. අපේ හිතේ තරම්ම ගොරෝසුයි. අපේ හිතේ තරම්ම සූක්ෂම නැහැ, ප්‍රනීත නැහැ. කවදා හරි ප්‍රනීත කරලා බැලුවට පස්සේ ඕකට ඉස්සලා ඉස්සලන සර්වචනස කියනවා මේ කරන අවුරුදු 7ක් යනවා ඉතින්. චතුවට්ටන අවුරුදු 7ක් ගියොත් මේකෙන් ගැප් එක අල්ලන්න. ඊට පස්සේ කියනවා 7ක්ම ඕනේ නැහැ මානි 6කෙමුත් කරන්න පුළුවන්. ඉතින් කියනවා 6ක් ඕනේ පහකෙමුත් පුළුවන්. කාන්තිවල කියනවා අවුරුද්දෙමුත් පුළුවන්. ඊට කියනවා මාස 10ෙමුත් පුළුවන්. ඊට කියනවා මාසෙමුත් පුළුවන්. ඊට කියනවා මාස භාගෙමුත් පුළුවන්. ඊට කියනවා දවස් හතෙමුත් පුළුවන්. බෝධිරාජ සූත්‍රයේදී කියනවා උදේ කාරණාව දැනගත්තොත් දැන් දැනගන්න පුළුවන් කියලා. මේකේ තියෙන අපේ මේ රුචි අරුචිකම් ටික අපේ මේ කෑදරකම් ටික අපේ තියෙන මේ පෞරුෂත්වය ගිවන් වෙනකොට අපිට තියෙන බය. ඒ වෙනුවට හොඳටම නිහතමානී වෙලා මේ සේරම අපි මේ ජීවිතේ අවුලගත්ත කැලී ටිකක්. උපේච උපාදානේති අදිත්‍ථාති අබිනිවේෂති කියන දේවල් මේ අපේ පරිසරයෙන් අපි අල්ලගත්ත දේවල්. ඒවා ආගන්තුක උපක්ලේශ. මේ ආගන්තුක උපක්ලේශ අයින් කරලා පස්සේ ඇතුළේ තියෙන නිවන තමයි. මේ ආගන්තුකෝ ඇතිවෙච්ච උපක්ලේශ දැනගෙන මේ ගෑණියක් මේ පිරිමියෙක් මේ දියුණු කෙනෙක් මේ නොදියුණු කෙනෙක් මේ පෝසතෙක් මේ දුප්පතෙක් කියලා අපි හලකන තාක්කල් අපි මේ වැඳගෙන කටයුතු කරන්නේ මේ ආගන්තුක උපක්ලේශ ටිකට. දැන් උපක්ලේශ ඇතුලේ තියෙන ප්‍රබස්සර වූ හිත. ප්‍රබස්සර මිදම්බික්ක වේචිත්තං ආගන්තුකේ උපක්ලිට්ඨේ උපක්ලිට්ඨං තං අසුතෝතෝ පුතුත් ජනෝ නප්පජානාති තස්ස අසුතෝතෝ පුතත් ජනස්ස සමත සමාධි භාවනා නච්චීති වදාමි කියන. මහන්නේ මේ හිත ඒකාන්තම ප්‍රබාසරයි කාය මේ පතර වතුර දාන මිනිහට දෙන්න දෙයක් නෑ මේක පලිඟුවක් වගේ ප්‍රසබ ප්‍රබාස. නමුත් මේක වටේට ගෑවිලා තිනෝ කුණා, තෙල් කුණා, මලකඩ, කච්චල. ඊටාම තුනී සිවියක් තියෙන. ඒක මේ මේ ජීවිතේදී බැඳිච්ච කුණක්, අකුළු දැලක්. මේක පුත්තජනේ දන්නේ නෑ. මිනිහා අදහන්නේ අර පිට පේන තියෙන එක විතරයි. ඉතින් ඒ මනුස්සයට කවදාකවත් සමාධියක් හරියන්නේ නැහැ කියලා බුදුහාමුදුරු කියනවා. නිකන් සාපයක් වගේ. නැති පිටිපස්සෙන් කියනවා පබස්සර මිදම්බික්ක වේචිත්තං ආගන්තුකේ උපක්ඛිතේ උපක්ඛිතං තං සුතවතෝ ආර්ය ශාවකෝ ජානාති. තස්ස සුතවතෝ ආර්ය ඥාන ආර්ය ශාවකස්ස සමාධි භාවනා අත්‍යීති වදාන. සුතවත් ආර්ය ශාවකයා දන්නවා පිටපැත්තේ නම් මේක කක්ක තමයි කියලා. මේකේ කෙලස් තමයි කියලා මේකේ කච්චලක් තමයි කියලා මේක කුණක් තමයි කියලා තෙල් කුණක් තමයි නමුත් දන්නව ඇතුලේ තියෙන දබරත්තම කියලා ඒක දන්න නිසා එයා කවදාකවත් අර පිටේ ගෑවිච්ච කුණ මම කියාගන්නෙත් නෑ මගේ කියාගන්නෙත් නෑ ඒ නිසා මනසට සමාජය පිළිබඳව බලාපොරොත්තුවක් තියෙනවා හැකි සංඥාවක් තියෙනවා වර්ධින දේවල් ගැන නෙවෙයි කතා කරන්නේ වර්ධින දේ පිටපොත් ඇහැදිලා තියෙන බව දාන්න නැත්නම් ඒක ඇතුලේ හොඳ රස මුතම අසවුලක් තියෙන්නේ නැත්තම් හොඳ රත්තරණක් තියෙන නිසා හැම කෙනෙක්ම නිවන් නොදැක්කට හැම මිනිස්සෙක්ම නිවන් නොදැක්කට නිවන් දැකීමේ ප්‍රභාවයයි. ඊමණස දෙමලයි කියලා, ඊමණස සක්කිලියයි කියලා, ඊමණස අරකයි මේකයි කියලා තෝරණක විතර අකුසල කර්මයක් සංසාරේ ගෙවා ගන්න බැරි අකුසල කර්මයක් තවත් ඇත්තේ නැහැ. කිසි කෙනෙකුට පහත් කළ හිතන්න එපා චිත්තක්ෂණයකටවත් අපි සාමාන්‍ය කියන ආර්යෝපවාදී කියලා එකක් ආර්යයන් වහන්සේ නමකට දොස් කිව්වොත් තමයි සක්ගන්තර මග්ගන්තර වෙනවයි කියලා. ඒ වගේම තමයි මේ මනුෂ්‍යාත්ම භාවය ලැබපු කිසි කෙනෙක් සෝපාට පොඩ්ඩකට ඉස්සර දැක්කනම් අසුචිකතක් කරේ ජායන වසල දරුවෙක්. සර්වඥාගරීලා ඒක නාමකින්, ද්වේ නාමකින්, තේ නාමකින් කියලා 1 2 3 කියන්නේ මොකද්ද කියලා අහනකොට දෙන උත්තර හැටියට බලනකොට දිව්‍යයන් ප්‍රඥාන්ට වැදුම් ලබන්න පුළුවන් රහතන් වහන්සේ නමක් බාටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ අර ඇතුළේ තියෙන දඹරත්තරන දැකපු නිසා සෝපාක පිළිගත්තේ නැතත් සෝපාකට හේතු ගන්නේ. අපි කොච්චරක් දුරට මේ කෙලෙස් අදහනද කියනවා අපි ළඟ තියෙන කෙලෙස් ටික ගැන කතා කරනවා මිසක් අනුන්ගේ තියෙන කෙලෙස් ගැන කතා කරන මිසක කවදාකවත් ඉතන අපි මිනිස්සුෝ කියන එකවත් මතක නැහැ. ඒ නිසා මිනිස්යාගේ මනසකම තුන විපස්සනා කරනකොට පමණයි කියලා ආප්තෝපදේශයක් කියන්න වෙනවා. සීලෙත් ටිකක් මතු කරලා දෙනව නෑ කියන්න බෑ. හැබැයි ඒවා ආචාර ධර්ම වටවට ප්‍රමණයයි. සමාධියත් යම් ටිකක් මතු කරලා දෙනවා. ඒක රූපාචර අරූපාචර ධ්‍යාන මට්ටමන ප්‍රමණයයි. විපස්සනා ඉඳන් පොත් පාට ඇරලා පින්නලා දෙනවා. මේ manussකම කියන එක බව වටන දෙයක්. උඹට කොච්චර සතිය නැති වුණත් උඹට කොච්චර සමාධිය නැති වුණත් උඹ මිනිස්සෙක්. ඒක නැති වෙන්නේ නැහැ කියලා හැම වෙලාවෙම හැකි සංඥාවෙන් ගන්න. ඒක නිසා මේ වෙනස් වෙන්න පුළුවන් දේවල් මත සැලසුම් හදන්නෙත් නැහැ වෙනස් වුණා කියලා සැලෙන්නෙත් නැහැ. මෙන්න මේ ටික දැකගෙන දැනගෙන ඒ ටික කොටු කරගත්තට පස්සේ වෙනස් කළ හැකි සසංකාරික දේවල් තිබුණට අසංස්කාරික විශාල පද්ධතියක් මේක ඇතුලේ දුවනවා. සකස් කිරීම වලින්තොර චේතනාවල් වලින්තොර අදිෂ්ඨානයන්ගෙන්තොර හේතුඵල ධර්ම රාශියක් දුවනවා. මේ හේතුඵල ධර්ම හේතුඵල ධර්ම වශයෙන් දකින්න නම් අපි කරන ආලවට්ටම් ටික අපි හිතලා කරන දේවල්, චේතනා කරලා දේ දේවල් අදිෂ්ඨාන, අබිනිවේෂන, උපාදාන උපක්‍රමයෙන් අයින් කරන්න. චික්වන්න. ඒක තමයි මේ පස්සම්මයන් කාය සංඛාර, පස්සම්මයන් චිත්ත සංඛාරම් කියලා මේ සංස්කාර ධර්ම අඩු වෙනකොට අඩු වෙනකොට අඩු වෙනකොට පුදුමාකාර සැහැල්ලුවක් එනවා. හැබැයි අර මං කියපු ප්‍රශ්න තුන්වෙනි වතාවට මතක නැහැ. ඇයි මම භාවනා කරන්න කියන එක මොකක් ලබා ගන්නද කියන එක නැතිලා යනවා. තියෙන කෙලෙස් දිවන්න කියන එක නම් නැවත නැවතත් මතුවේයි. හැබැයි මේ යන්නේ ධ්‍යාන ලබන්නද මාර්ගඵල ලබන්නද සෝවාන්ද සකදාගාමී ආදී මේ සෑම ලේබල් එකක්ම හුදු ලේබල් එකක් විතරයි. හුදු සංඥාවක් විතරයි ඒක බරක් කරගන්න මම ඊට වැඩිය කෙලස් අඩුනා. ඊට වැඩි වෙලාවක් කෙලෙස් අඩු කරගෙන ඉන්න පුළුවන් නම් ඒකට අපි කියනවා මධ්‍යම ප්‍රතිපදාව කියලා. ඒකට අපි කියනවා සම්මාදිට්ඨිය කියලා. ඒ සම්මාදිට්ඨිය සඳහා කරන ප්‍රයත්නයට අපි කියනවා ආශවා පුඤ්ඤ භාගියා උපදිවේපක්කා. ආශ්‍රව සහිත වූ පින්පත්තට වැටෙන්නා වූ උපදිවිපාක ලබා දෙන්නා වූ සම්මාදිට්ඨිය. ඒක හොඳට පුහුණු කරලා පුහුණු කරලා ගියාට පස්සේ අරිය ආනාශවා ලෝකුත්තරා මග්ගංගා කියන විදිහට මේ සම්මාදිට්ඨියම ආර්යයන් ආර්ය වූ අනාශ්‍ර වූ ලෝකෝත්තර මාර්ගයක් වෙන්න සියුම් වෙලා සියුම් වෙලා යනවා ඒ සියුම් වෙලා යනකොට ඇයි Taman භාවනා කරන්න කියන එකට පවා උත්තරයක් හොයාගන්න බැරි වෙනවා. හැබැයි ඒ වෙනකොට යාට නතර කරන්න බැරි විදිහට ඒක ඇබ්බැහි වෙලා තියෙනවා. හැමදාම මේ භාවනා කෙරුවේ නැත්තම් හරියන්නේ නැහැ. කෑවේ නැතුව වගේ, නෑවේ නැතුව වගේ කරන්නේ. නමුත් මේ අහවල් දේ ලබා ගන්නද කියලා ගත්තොත් එහෙම කියන්නේ. ඒක විපස්සනා යෝගාවචරයට ධ්‍යාන මාර්ගවල රහත් භාවය ලැබුණත් එයා දන්නවා සාමාන්‍ය ගමේ සීමයත් එක්ක ඉන්නේ. එයා ගිහලා අම් පෙන්නන්න යන්නේ අන්ධහර පාන්න යන්නේ හේ ඔබ නිකම්ම නිකන් සීමය මම ඇවිල්ලා රාතන් වහන්සේ කියන්නේ ඒ මනුස්සයා දන්නවා ඒක එලි උනානම් මගේ කෙලේශයක්. ඒ මනසත් එක්ක ඉන්න පුළුවන් තත්ත්ව තියෙනවා. රජෙක් එක්කත් ඉන්න පුළුවන්කම තියෙනවා. රහතන් වහන්සේ දක්වපුවම ඉන්න පුළුවන්කම ඉන්න මේ හැම දෙයකටම හැඩ ගැහෙන්න පුළුවන් ගැතිය තමයි අර්හ භාවය කියලා කියන්නේ. සුදුසුකම තියෙන. අර්හ භාවයේ අර්හත් භාවයේ වතුර වගේ. වතුර ඕනේ භාජනයකට දාපම භාජනේ හැඩය ගන්නවා. මතු පිට හැමදාම ලෙවල් ඉන්නේ පහත්ම තැන. නිසා කිසියම් තැනක මම පාන්න දෙයක් නැහැ. කිසියම් තැනක කියා පාන්න දෙයක් නැහැ. ඕනම දෙයකට හැඩ ගහන්න පුළුවන් தત્ත්වයේ මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධි පැනනට පස්සේ ලැබෙනවා. ඒකට කියනවා පටිපදා ඥාන දර්ශන විසුද්ධි කියලා ප්‍රතිපදාව. මම දැන් ඉන්නේ කොඩි ගහයට දෙගෙන්න ගම්පල වෙන නම් එතන භාවනා කරන්න හැටි දාන්න. මම ඉන්නේ කතෝලික පල්ලිය නම් එතන භාවනා කරන්න හැටි දාන්න. දඹදිව කියලා ඉන්දියාවට ගිහිල්ලා ඉතින් බුදු පිළිම ගාවේ එතන භාවනා කරන හැටි දාන්න. කුස්සියේ හිටියක් අක්කුස්සියේ හිටියක් ගන්ධකෙඩියේ හිටියක් මේ තැනේ හැටියට කොහොමද මම සත්‍යමත් වෙන්න ඕන කොහොමද සමාධිගත වෙන්න හදනවා මිසක් පොත බලන්නේ නැහැ මේ මෙතන කොහොමද සමාධිගත වෙන්නේ ඒව අවශ්‍ය වෙන්නේ නැහැ ආන්නේ මට්ටමන තමන් විහිං දවසින් දවස දවසින් දවසේ සුදුස්සත්වයටපත් වෙනවා නම් ඒ බුරු පඬිස්සාසිකන තමන් තමයි ඉස්සල්ලාම දැනගන්නේ මට දැනක් නොතනක් නැහැ කෙනෙක් නැහැ ලදලද අවස්ථාවේ මේ සතිය සමාධිය දිනු කිරීම මම දන්නවා සතිය සමාධිය නැහැනේ ඒ බවක් දන්නවා ඉතින් මේක ඇත්තටම නිවන් දැක්කා වගේ තත්ත්වයක්. ඒක නිසා අටුවාචාර්ය මන්දල සඳහන් කරලා තියෙනවා යම් දවසක මේ යෝගාවචරය මාර්ග ඥානෙ ලබනද නැත්නම් මේ ගෝත්‍ර වූ ඥානෙ ලබන්නේ ඉස්සෙල්ලා අනුලෝම ඥානෙ ලබන්නේ ඉස්සෙල්ලා මේ සංඛාර උපේක්ඛා ඥානෙම රහත් හිතක් කියලා. මතුවෙන ඕනම දෙයක් මතුවෙන්නේ හේතුවක් ඇති උටයි. ඒක මට වෙනස් කරන්න ඕනක මොකුත් නැහැ. මේක දරන්න පුළුවන්. මේක කාටවත් ශාපයක්වත් කාටවත් කාලකන්ණියක්වත් කාගත් දුර්ලකමක් නෙවෙයි ලෝකේ සිද්ධ වෙන්නේ වෙන්න ඕනේ දෙයක්. මෙන්න මේක දරා ගන්න ඉන්න පුළුවන් තත්ත්ව වෙනවා කියලා කියන්නේ අෂ්ටලෝක ධර්මයේ කම්පාන වීම කියලා අපි සිංහලෙන් මේක අපේ භාෂාවට උරු කරගෙන තියෙන්නේ. අනේ ඒ తত্ত্বය අභියෝගයකට පරීක්ෂණයකට අභ්‍යාසපන්තියකට ලැබෙන්නේ විපස්සනා යෝගාවචරයට විතරයි. අනිත් ඔක්කොම බලන්නේ අෂ්ටෝක ධර්මයෙන් පැනලා ගිහිල්ලා කොහෙදෝ කවුරු හරි දෙන සැපක් ලබන්නේ. ඊවසනා යෝගාචරය කොහේ ඇක්කිරුවත් ඒ වාදිනේ හැටි අර ගන්නවා. ඒ තත්ත්වයේදී කරගන්න පුළුවන් හරිය කරන්න පටන් අරගත්තට පස්සේ එයාට අභියෝග කරන්න පුළුවන් කාටද පුළුවන් මගේ සතිය කඩන්න මොන ඉරියව්වටද පුළුවන් මගේ සතිය කඩන්න. මොන වැඩ කන්දරාවටද පුළුවන් මගේ සතිය කඩන්න. මොන කාලකන්‍යයටද පුළුවන් මගේ සත්‍ය කරන්න කැඩුවොත් මගේ දෝෂයක් මිසක් ඒ මාසකේ දක්ෂකම ආ නේමත්වපට යන කම එක දියුණු කරන දියුණු කරන දියුණු කරන යනකොට මේ යෝගාවචරය මේ නිරක්ෂේ තියෙන ප්‍රදේශේ විතරක් ජීවත් වෙන සතෙක් නෙවෙයි උතුරු කර දෝයේට ගියත් දකුණු දිවෙන්ට ගියත් කොයි කොදෙව්වට ගියත් ඕන තැනක සුපතිට්ඨිත පාද සහිත බුද්ධලේක ඒ පොළවේ වැටෙන්නේ නැතුව ජීවත් වෙනා වගේ සිල්වන්ත බුද්ධලයා ස්ථාවරයක් ලබනවා වගේ විපස්සනා කරන කෙනාට කොත්තන ගියත් gedara වගේ ඔය මේ ඉන්දියාවේ හිටපු මහායාන බුද්ධහම පටන් ගත්ත පටන් ගන්න හේතු වෙච්ච බෝධිධම්ම ඉන්දියාවේ මිනිස්සුන්ට මේක තේරුම් ගන්න බැරි නිසා ඉන්දියාවේ කෙනෙක්ම් කරන්න පටන් ගත්තා. මේ මං සවලක් කරේ තියාගෙන චීනෙට ගිහිල්ලා තියෙනවා. චීන ඇවිදිනකොට මිනිස්සු දැක්කල මේ මං හරි 아무තු මිනිස්සෙක් වගේ. ඊට පස්සේ රජුරවන්න කියලා කියලා කියනවා මේම උගලෙක් ඇවිල්ලා ඉන්නවා අපේ දේශවලට අපි දන්නේ නැහැ. බැලුව බැලමට නම් ඒ ලකුණු මොනක්වත් පේන්නේ නැහැ. හැබැයි වැඩ තියා බලනකොට බොහොම තැම්පත් ගතියක් තියෙනවා. ඊට පස්සේ රජුරෝ ඉන්දී කියලා කියනවා රාජ්‍ය සභාවට. එනිසා බුලත් ටිකක් ආගත්ත ගමන් අර මේ මේ සවලක් කරේ තියාගෙන එහෙම රාජ්‍ය සභාවට ගියා. එතකොට රජුර ගොල්මන් 84000ක් වේර විහාර බඳලා තිනවා මෙච්චර මෙච්චර බුද්ධාම කරගෙන ඉතින් මට කොච්චර පිංචිනවද කියලා ආරිඟුවක්වත් නැහැ ඊවල. රජුර අර මහා රාජ සභාවේ ඉන්න ගමන් කළා හත්ත පහක්වත් පිනක් කළා නැහැ කියලා. රජුර හිතුවේ මම අර පිස්සු වෙන්නේ නැති මේමයි. මින් නැතුණත් මේ රජුරණ මෙහෙම කියනවා රාජසභාවේදී තවත් ප්‍රශ්නයක් ඇහුවා අත්ත පහර ගන්නත් රජුරණ කේන්ද්‍රිකයක් කළු මගේ රාජධානිය වහන් පිට වෙන්නේ කියලා. අර සවල කටේ තියාගත්තම මිනිහා ගියලියයි. දැන් රාජසභාවට ඇමතිවරයෙකුට තේරෙනවලු මේ මිනිස්සයා ළඟ මොකක් හරි කියනවා කියලා. මේ පිටිපස්සෙන් පිටිපස්සෙන් පිටිපස්සෙන් ගොඩාක් දුර ගිහිල්ලා කියනවා. සිද්ධි දෙකක් තියෙනවා. එක සිද්ධියකදී මේ මිනිස්සයා ඉස්සරහට ගිහිල්ලා බොයිදමට කියලා තියෙනවා. මට මේ තරම් බලසහිත ඇමතිවරයෙක් මං බෞද්ධයන්ට ඕන තැනක විහාරස්ථානයක් හදලා දෙන්න ඕන නම් මට කියන්න මම ඉතාමත්ම කැමති ශිවපසදායකෙක් වෙන්න කියලා. ගොරවල බල්ලිවල සවල අතරන කැහුවල පොළොවේ කියලා තෝත් දැන කීම යන යන තැන මගේ විහාරය කිව්වා. උඹ මට කරන්න දෙයක් නැහැ. ඇමතිගේ කට උතර ඉවරයි. ජා විපස්සනා කරපු මිනිහට යන යන තැන විහාරය. ඒක සඳහා මේ කුළුගෙවල් හදන්නයි අනම්මන මොනවක්වත් නැ කුළුගෙවල් වැඩි නෑ. වැඩියක් වෙන්නේ නැහැ. නමුත් යන ඕනේ තැනක ඒ සම්මාදිට්ඨිය හදා ගන්න පුළුවන් නම් විපස්සනා සම්මාදිට්ඨිය එමන්ස කිසිම අයිතිවාසිකමක් இல்லන්නේ නැති කිසිම කෙනෙකුට චෝදනා කරන්නේ නැති නිතරම ජයක් ලබන ජයග්‍රාහකෙක් වඩපත් වෙනවා. මේක මේ අවුරුදු 2600 ඇතුළත කිසිම දවසක අභියෝගයට ලක් වෙලා නැහැ. විපස්සනා සම්මාදිට්ඨිය හදන මිනිස්සයා එහෙම නැත්නම් මේ සම්මාදිට ඉහළට යන කෙනා කිසිම දවසක මොනම දෙයකටවත් අයිතිවාසිකම් කතා කරන්න යන්නේ නැහැ. එයා දන්නවා අයිතිවාසිකම් ඉල්ලනවා කියන්නේම තමන්ගේ නැති බැරිකම දුර්ලකමක් කියපෑම. ඒ වගේම ආර්යමට තරහ වුණා ආර්යමට කේන්ති කිරියා ආර්යමට කේලම් කිව්වා කියලා කාට චෝදනා කරන්නේ නැහැ. එයා දන්නේ මේ කර්මානුරූපී මේ මනුෂයා කරනවා නෙමෙයි මේ සිද්ධ වෙන දේ වෙනමයි කියලා. ඒකෙන් හේතු බලවාදී තේරුම් ගන්න අවශ්‍යක කවදාක පුද්ගලයෙකුට දඬු දාන්න යන්න යාට චෝදනා කරන්න යන්නේ. ඒක දන්නවා මේ විශාල ජාග්‍රහණයක් ලැබලා තියෙන හැබැයි හතුරෙක් පරාජය කියලා නෙවෙයි ලැබලා තියෙන්නේ. මාර සේනාව කියලා අපි වචනෙත් නම් කියනවා කෙලස් කියලා කිව්වට නිතරම ජයක් ලැබලා තියෙනවා. එනිසා සර්වඥාන්සේ සඳහන් කළා තියෙනවා අත්තිතං චේව කච්ඡාන ඒකෝ අන්තෝ නත්තිතං චේව කච්ඡාන ඒකෝ අත්තෝ අන්තෝ උබෝ අන්තයේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා. ඇත්තයයි කියා ගන්න කට්ටිය අතර වෙනම රණ්ඩුවක් තියෙනවා වෙනම ලෝකයක් තියෙනවා. නැත්තියයි කියන කට්ටිය අතර වෙනම රණ්ඩුවක් තියෙනවා. මම තථාගතයන් වහන්සේ වශයෙන් ඕක ඇල්ලුවෙත් නැහැ මේක ඇල්ලුවෙත් නැහැ මධ්‍යම ප්‍රතිපදාවෙන් මම ඒකට වුණා ඒ සඳහා සරුවත්‍යංශ දේශනා කරන්නේ අවිජ්ජා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥානං ආදී හේතුඵල ධර්මයක් විතරයි ඒ නිසා අපි මේ ලෝකේ යම් සකස් කිරීමක් අපි කරනවා නම් චේතනාවක් අදිෂ්ඨානයක් ප්‍රකල්පනයක් ආසන්න හේතුව විද්‍යාව. කවදා හෝ අවිද්‍යාව අයින් වෙච්ච දවසේ අපේ ප්‍රකල්පනා ඉවරයි. අවශ්‍ය නැහැ. චේතන අවශ්‍ය නැහැ. ලැබිච්ච දෙයකට සතුටු වෙනවා. නමුත් ਸਰවඥාන්සේ කියනවා ආර්ය අෂ්ටාංග මාර්ගයත් සංස්කාරයක් කියලා. ප්‍රවුණාන්සේ කියනවා මගේ ਸਰවඥතාඥාණයට පේනවා සංස්කාරය අතර සියුම්ම සංස්කාරය තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය මම ඒක දීලා තියෙන සංස්කාරයෙන් ගලවලා දාන. ඒකත් සංස්කාරයක් තමයි. ඉතින් මේකදී මේක තර්කයට කොහොමද ගැලපෙන්නේ මුලමඳාක කොහොමද ගැලපෙන්නේ කියලා කවම කවදාකවත් මුල් ධර්මයකට අනුව තේරුම් ගන්න බෑ විපස්සනා කරන එක නදන්නවා පටන් ගන්නකොට අපේ ලොකු චේතනා තියෙනවා ලොකු අදිෂ්ඨාන තියෙනවා ලොකු මෙහෙයුම් තියෙනවා එන්නේ එන්නේ මේ අදිෂ්ඨාන මේ චේතනා මේ මෙහෙයුම් මේ ප්‍රයෝග ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ගෙවන් වෙලා Tamanට එන්නේ එන්නේ විවේක නිශේතං විරාග නිශේතං නිරෝධ නිශේතං පට්ඨ නිසක්කාන පස්සේ විදියට මේ වරපතල කටයුත්තක් කරද්දී බොහෝම විවේකීව විරාගීව ඕනම දෙයක ගෙවන් කිරීම බොහෝම ඉවසලසුණු මනසකින් තමන්ගේ දරුවගේ එලිපත්ත තියලා කපනකොටත් නොසැලෙන මනසක් ඇති කරගන්න පුළුවන් වේලු කණ්ඩකින් අන්දමාතාව වගේ කොයි අසාධාරණෙමත් කොයි සාධාරණෙමත් කොයි හරි ගියත් වැරදුනත් බලහින්න පුළුවන්කම ඇති කරගෙන කොහොම කවදා හරි මට අතාරින්න වෙනවා කියන හැඟීම මැරෙන්න ඉස්සලම ගත්තනම් ඒකට කියනවා ඒ බොජ්ජංග ධර්ම පණ පුරවගත්තා. ඒ නැත්නම් පණ රෙදියාගත්තා. ඊට පස්සේ තමයි මේ සම්මා දිට්ඨිය ප්‍රදාන කරගත්ත ආ වූ ආර්ය අෂ්ටාංග මාර්ගයට වැටෙන්නේ. එජේස හැම වෙලාවෙම තමන් ඉදිරියට යනවද පස්සට යනවද කියලා බලන්න තියෙන්නේ තමන් කොච්චර විවේකීව ඉන්නවද කොච්චර විස්රාමශීලී වෙනවද කොච්චර කුදකලා බවටපත් වෙනවද කොච්චර පරපත්තියෙන් තොරව කාගෙන්වත් හැලහැප්පීමකින්තරව විමසා ගැනීමකින්තරව නඩු ඇහිමකින්තරව Tamanටම Tamanගේ මේ විවේකේ වැඩිගෙන පාරක් තියෙනවා ඊට වැඩිය හොඳට ඉන්නවා කියලා දන්නවනම් ඉතින් ඒක තමයි අපිට තියෙන මේ ਸਰවඥාන්සේ දේශනා කරන්නේ මම පින්නම් පැවට 84000ක් ධර්මස්කන්ධේ ශාස්ත්‍රූත්‍ය කරන කරනවායි කිය. ඒ ශාස්ත්‍රූත්‍ය කරන පටන් අර ගන්නවා තමන් තන වඩා ගන්නලද මේ සීල සීල ධර්මයේ සමාධි ධර්ම ප්‍රඥා ධර්ම. මොන් මුලදී ඉතින් කවුරු පාර ඉඳලා මේකට උදව් කරාට එnde ende ende ende තමයි තමන්ගේ වැඩ ටික තනීම කරගන්න ඒ විමුක්තිය ලබන තැනට යන බව පේන්න තියෙනවා නම් මුලදි වෙහෙස වුණාට ඒ වෙනුවෙන් ඒ පැත්තට ඒ ඒ දිහාවට කටයුතු කරන එක තමයි Taman taman කරන්න තියෙන ලොගොම කන්න කම්පාය නැත්නම් ඒක තමයි ඇත්තටම ශාසනයටත් කරන්න තියෙන ලොකුම අනුකම්පා මොකද ඒ තමයි ශාසනය බබලන්නේ. මේ ශර්මාචිචාට ඔය පොත ලියනකොට ලියලා තිබුණා මේ ශාසනය කවදා හරි පවතින්නේ සීල සමාධි ප්‍රඥා පුරමිනියගේ පපුවේ මිස රුවන්වැලි සෑයවත් ගෙජ්ජි හොලන තැන්වලවත් කොඩි දාංගල තැන කොටවක්වත් ඔය පූජාවල නෙවෙයි. ඒ වගේ තියෙන්න බැරිත් නෑ තියෙන්න පුළුවන් හැබැයි තියෙන්නේ මේ සීල සමාධි ප්‍රඥා පූර්ණ මනසගේ පපුවේ තියෙන නිසා අපිත් උත්සාහ කරන්න ඕනේ මේ අවුරුදු 2600ක් පැමිණිච්ච මේ වරේ මේ වටිනා මේ පණිවිඩය පපුවට අතු කරගෙන දැන් సంతානගත කරගෙන පුළුවන් තරම් ඒක තැම්පත් වෙච්ච ධාතු කරඬුවක් වාගේ නැත්නම් ධාතු තැම්පත් කරපේකක් ඔය කරගෙන උපරිම ප්‍රයෝජනෙක අරගෙන සාසනයටත් ඒ ප්‍රයෝජන දුන්නොත් අපේ දෙන අපිට પરම්පරාවෙන් ලැබිච්ච දේ අපේ නිමි પરම්පරාවටපත් කරන්නේ නැතුව අයාලට ගෙනියන්නේ නැතු වෙන්න උත්සාහ කරපු පිරිසක් වඩපත් වෙනවා. ඒ නිසා අද ධර්ම දේශනාවත් මේ විශාල දවස් ගානක ප්‍රයත්න කරපු මේ ශිරු දිනාටම ඉදිරියට යන්න ශක්තියක් ධෛර්යයක් බලයක් පිනිස ඒක ඒ වාගේම සමාධිච්ඡිය ක්‍රමයෙන් පරණගාන හිල්ට යම් පිනිස ඒකාන්ත හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා. ශ්‍රී ධර්ම දේශනාවලියත් මෙතනින් නැතර වෙනවා. ශිල් දිනාටම තිරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා. දැන් අපි අපි පෙළඹෙනවා ඒ පුණ්‍ය අනුමෝදනා ශීර්ෂයෙන් ඊතාවතා ചാති ගාථා සජ්ජායන කරලා අද දවසේ කටයුතු වල නිමාව සටහන් කරන්න අපි හිට එකේ ඉඳලා එක දෙකමාරකට කාලය ගත කරනවා ධර්ම සාකච්ඡාවක් සඳහා ඒක යම් ගැටලු ප්‍රශ්න තියෙනවා නම් निराකරණය කරලා අපි වැඩසටහනේ නිමාව හෙට දෙකමාරට සටහන් කරනවා. දැන් අපි ශීර්ෂ නාමයේ තවතා චාරිකාතා සජ්ජහනා කිරීමේ මේ පුණ්‍යානුමෝදනා ශීර්ෂයෙන් මුදිතාමේ යුක්තව ශීර්ෂ දනාන පින්පැමිණියට පෙළඹෙමු. එත්තාවතා චගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු එත්තාවතා චංගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චංගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාශත්තා ච බුම්මත්තා අභිවානගාමහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා මහිත්‍තිකා අනුමෝදිत्वा චිරං රක්칸තු දේශනා ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං ඉදං භෝජාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං භෝජාතිනං හෝතු සුඛිතා ඥාතයෝ හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන වාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන වාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපානපත්ත්‍යා සාදු සාදු සාදු